මොනාරි තියෙනවද කාට හරි දැනගන්න? ස්වාමීන් වහන්සේ මගේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කරන්න කියලා තිබුණා. ඔව් ඉදිරිපත් කරන්න. ආනාපාන සම්පත 97 වාර්තාව උදේ 6:45 ඉඳන් 9 වෙනතුරු පූර්ව කෘතිය සම්පූර්ණ කරමින් ආනාපාන සති භාවනාව ආරම්භ විනි. සුඛාසන ඉරියව්වේ සැහැල්ලුව සිටමින් මම මෙතන යන යනුවෙන් ඉරියව්ව අරමුණු කෙරිනි. පාද මුදින් බිමට ස්පර්ශ වී ඇත, කය ඍජුව ඇත. නාසිකාග්‍රය අසල ස්පර්ශ වන්නා වූ උස්ම අරමුණු කර සති නිමිත්ත පිහිටුවීය. නාස් විර දෙක තුලින් ආශ්වාස සහ ප්‍රශ්වාසය හොඳින් ප්‍රකට විය. ආරම්භයේ දිග හුස්ම ක්‍රමෙන් කෙටි වී සියුම් හුස්ම අරමුණු විය. සියුම් හුස්ම වෙනම වෙතම සිහිය පිහිටුවමින් සිත සංසුන් වී යයි. දිදිබර ගතියක් දැනේ. නිින්දගෙන අවදියෙන් සිටියෙමි. සංසුන් මනසින් සියුම් හුස්ම වෙත අයියෙන් කියන්න ටිකක්. අයියෙන් කියන්න. සංසුන් මනසින් සියුම් හුස්ම වෙත සිහිය පවත්වාගෙන කාලය ගත විය. සියුම් හුස්ම රිද්මයකට උස් පහත් වෙමින් ක්‍රමයෙන් නොදැනී යනවා මෙන් වී එකතන කම්පණය වෙමින් බොහෝ වේලාවක් ගත වේ. සති නිමිත්ත වෙත සිහිය පිහිටුවා වීර සමුතිල්ක පැවැත්ම. ඕහෝ පොඩෙන් පොඩෙන් පොඩෙන්. කලින් වාක්‍යෙ මොකක්ද උනේ? සියුම් හුස්ම රිද්මයකට උස් පහත් වෙමින් ක්‍රමයෙන් නොදැනී යනවා මෙන් වී එකතන කම්පණය වෙමින් බොහෝ වේලාවක් ගත වේ. සති නිමිත්ත වෙත පිහිය පිහිටුවා වීර පොඩි අඩුවක් වැදගත් වෙන්නේ පොඩි අඩුවක් මෙතන මගේ අතින් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් තව ටිකක් ලියන්න තිබුණා එතන ඒක ඒ වාක්‍ය මගේ ඇරලා මම මේ මෙහෙම දක් ලියනවා මේ ක්‍රමෙන් කෙටවි සිවුම් හුස්ම අරමුණු විය නිදිබර ගතියක් දැනේ හිසියුම් හුස්ම රිද්මයකට උස්මා මොකද ලියන්න ලියන්න බැරුණේ මොකද්ද කියලා අහන්නේ මම. ඒක තමයි ස්වාමීන් වහන්සේ මම මේ කියවන්නේ සියුම් හුස්ම රිද්මයකට උස්පහත් වෙමින් ක්‍රමයෙන් නොදැනී යනවාමින් වී එකතැන කම්පණය වෙමින් බොහෝ වේලාවක් ගත වේ. නැවතත් ආනාපානයේ පැහැදිලි සියුම් හුස්ම ප්‍රකට වේ. දෙතුන් වරක් දීර්ඝ හුස්මද ඇති වී යයි. බොහෝ කාලයක් සියුම් හුස්ම අත්දැකීමින්ම වීර සමතුලිත පැවැත්විය. ඒ ටික දාන්න බැරිුණා ස්වාමීන් වහන්සේ. අර ඒ ටික දැම්මත් ඕකේ මේ අර හුස්ම කම්පන ස්වභාවය තියෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ එකතන කම්පණය වෙමින් තියෙනවා කියන්නේ මොකද්ද? um ඒ කියන්නේ ආස්වාද ප්‍රාසව දෙක වෙනම වෙන් නොවි මට දැනෙනවා කියන්නේ. කාට දෙයකට උත්තරයක් දෙන්න පුළුවන්. හුස්ම එකතන කම්පණය වෙමින් තියෙනවා කියන්නේ මොකද්ද? මේ ආස්වාද හිත හොඳට එකඟ වෙලා කියලා මම හිතුවා ස්වාමීන් වහන්සේ. ආස්වාසය ප්‍රාස්වාසය භාවනාවේදී මම කෝවානේ භාවනාවේදී හිතනේ වැඩක් නැහැ කියලා මම කෝවානේ. හිතන්න එපා මොනවද? <laughs> දැන් මම කියන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් පොඩ්ඩක් එන්න පොඩ්ඩක් එන්න. කාටද කියන්න පුළුවන්? හුස්ම එක තන කම්පණය වෙමින් දැනුණා කියන්නේ මොකද්ද? කාටද උත්තර දෙන්න පුළුවන්? වායු ධාතු ස්වභාවය සානන්ත වායු ධාතු ස්වභාවය කියන්නේ උස්මේ තියෙන වාය දාතු ස්වභාවය තමයි එතෙන්දී හොඳට යෝගාචරය ප්‍රකට වෙන්නේ. ඔව්. ඒක යෝගාචරයක දැනගන්න. ඒවා ගොඩක් කලකට වර්තාවේ ලියන්න අවශ්‍යත් නැහැ. වර්තාවේ ධාතු ලක්ෂණ ලියන්න කිව්වහම ඉතින් ඔක්කොම ලියනවා ඉතින්. අයි දිගට හරහට ලියන පටන් ගන්නවා ඉතින්. ඊළඟ එකේ ඉඳන් ලියයි දැන්. වාය ධාතු ලක්ෂණය ඒ කියන්නේ හුස්මේ කොහොමත් වාය ධාතු ලක්ෂණයක් තියෙනවනේ. තේරුණාද? සර්ණ ඉන්නවද? එහෙම සොයන අහගෙන ඉන්නේ. හුස්මේ වාය ධාතු ලක්ෂණයක් කොහොමත් තියෙන හුස්මට හිතේ දුවට පස්සේ එහෙමයි. ඒක අපි ඔන්න මට බාය ධාතු ලක්ෂණේ වැටුණා කියලා දැම්මොත් ඒක හරිද? නෑ ඒ වෙලාවේ වෙන දැම්මොත් හරියන්නේ නැති වෙයි. ඒක ඈ ධාතු හිතේ යොදවලනේ සම්පන්නස එතකොට. නෑ නෑ මම අහන්නේ ඒක නෙමෙයි හුස්මේ වායෝ ධාතු ස්වභාවය කොහොමද තියෙනවනේ. එහෙමයි. එහෙමයි. එතකොට කවුරු හරි මෙහෙම වාක්‍යයක් ලියන මම හුස්මට හිත යොදවා හුස්ම ඉහළ පහළ යන ස්වභාවය මට දැනුණා. ඒක වායෝ ධාතු ලක්ෂණය වශයෙන් මම වටහා ගත්තා. කියලා ගොත් හරිද ඒක? හුස්ම ඉහළ පහළ යනවා කියන්නේ අපි ඒක දකිමින් ඉන්නවා එක මං කියප එක ඇහුණා නේද මං කියප එක ඇහුණා මං කියප එක ඇහුණා නේද උභාසි කිව්වේ හුස්ම හුස්ම දිහා හුදට අවදියෙන් ඉන්නකොට වායු දාතු ලක්ෂණ ගැන කිව්වා කියන එහෙමද මොකක් නැවත වරක් ස්වාමීන් වහන්සේ කියප දෙ කියන්න තමයි තමයි වෙලා ඒ කියප දෙ දන්නෙත් නැහැ උත්තර දෙන්නේ නැහැ නෑ දැන් කියවන එක මට කවුරු කවුරු හරි කවුරු හරි කවුරු හරි මෙහෙම කිව්වොත් මම හුස්මට හිතේ දුවා හුස්ම ඉහළ පාන යන බව දැනුණා මට ඒ යනවා හුස්මෙහි වාය ධාතු ලක්ෂණය මට වටහා ගන්න පුළුවන් වුණා කියලා කිව්වොත් වාක්‍යය හරිද වැරදිද එක එක දෙකක් මං ආන හරිද වැරදිද කියලා අහන්නේ එකකින් ධාතු ලක්ෂණය එකකින් ධාතු ලක්ෂණ ගැන කියනවා මම අනිත් එකේ හුස්ම ගැන අවධානය යොදනවා කියලා කියනවා. දෙකක් එකට කියලා. හිත හිතේ අවධානය වෙනස් වෙනවා. වැරදි සනාතේ. මොකද වැරද්ද? සනසක හුස්ම ඉහළ පහළ යනවා කියන දැනට දැනෙන ඒ ස්වභාවය දැනට අපි දන්න සම්මුති ස්වභාවය සනසර පරමාර්ථ වායෝ ස්වභාවය හ්ම්. වැහිලා තියෙන්නේ ස්වාමීන් එතකොට මං හිතන්නේ නෑ ඒ- නෑ ඔව්. ඒක උත්තරේ භාගයක් හරි. ආ, පරමාර්ථය ප්‍රකට වෙන්න කලින් සම්මුතිය නම් උත්තර දෙනවා දැනුමත් එක්ක. හ්ම්. ධාතු ඒ ලක්ෂණ කියන්නේ කිව්වොත්. සුතමේ වශයෙන්. අපි ඉතින් පොත් කියවලා දන්නවනේ වායු ස්වභාවය කියන්නේ මේක කියලා. එහෙමයි. දැනුම ඉස්සරහට දාගෙන ප්‍රත්‍යක්ෂයේ නැතුව දැනුම ඉස්සරහට දාගෙන අපි කියන වාය ධාතු ලක්ෂණේ දැක්ගත්තා. අප ඇත්තම වාය ධාතු ලක්ෂණේ වැටහිච්ච අවස්ථාවක් තමයි ওই අර්ථය තියෙන්නේ. යෝගාචරය දන්නෙත් නැහැ ඒක. අමොත් ඒක වෙලා තියෙන කම්පණි එක තැන කම්පණය වෙමින් බොහෝ වෙලාවක් ගත වෙනවා. එහෙමයි. ඒක ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ වශයෙන් ධාතු ලක්ෂණ ප්‍රකට වෙන අවස්ථාව. යෝගාචර කමටහත්තාවට දාන්න ඕනේ මොකක්ද එතකොට? වර්තාව දාන ගුණාංශයන්. ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රත්‍යක්ෂයේ වටහා ගන්න අවස්ථාව තමයි වාදාතු ලක්ෂණේ වටහා ගත්තා කියලා දාන්න. වාදාතු ලක්ෂණේ ඕනම එකක්. එහෙමයි සෝපෙනවා. ඊට පස්සේ යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ ඥානෙ පහළ වුණාට පස්සේ තමයි අනුමාන ඥාණයෙන් එදිනදා ජීවිතේදී දෛනික සතියේ එහෙමයි සමහරවිට. කාය ධාතු ස්වභාවයේ යෝගාචරයට සංසන්දනාත්මකව සෑම චලනයකම මේ වාය ධාතු ස්වභාවය තියෙනවා කියලා අනුමාන වශයෙන් අනුමාන වශයෙන් තියෙනක ප්‍රත්‍යක්ෂ දර්ශනා මාර්ගයේ පොතේ තියෙනවා දර්ශනා මාර්ගයේ පොතේ ඔක තියෙනවා පැහැදිලි දාලා කවුරුවත් පොත කියවන්නේ නැහැ ඒක වෙලා තියෙන්නේ පොතට භාවනාවට අදාළ විදිහට පොත කියවන්නේ නැහැ ඒක වෙලා තියෙන්නේ ඔය හැම එකේ ඕක පැහැදිලා තියෙන ප්‍රත්‍යක්ෂයේ මුලින් අවබෝධ කරගෙන තමයි අනුමානයට එන්න ඕනේ. ඉතින් ප්‍රත්‍යක්ෂයෙන් ධාතු ලක්ෂණ ප්‍රකට වුණු අවස්ථාව තමයි අතන කමඨහ වර්තාවට දාන්නේ. එහෙමයි. එහෙම නැතුව සුතමේ වශයෙන් අපි හිතලා ඒ දානේ වැ වළංගුතාවයක් නැහැ කමටාව. කියන්නේ එහෙමයි. අවබෝධයක් නැහැ හිතට. පැහැදිලි නේද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතන මේ මෙතන සියුම් රිද්මේ බලාගෙන ඉඳද්දී එකතන කම්පන වීම දැකීමේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ධාතු තමන්ට තමන්ටමත් නොදැනි. එහෙමයි. තමන් නොදන්නා අවස්ථාවක ගාන්ට ඒක තමන්ට අත්දැකලා තියෙනක වර්තාවට ලියවිලක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් ඒක තමයි වාය ධාතු ස්වභාව ප්‍රත්‍යක්ෂ. ඒක වාය ධාතුයේ ස්වභාවය වටහා ගත්තා කියලා දැන් මේ නැතුණා කියන ලොකු වරක් දන්නේ නැහැ. නමුත් ඒක වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ සාදු සාදු. වැටුණා හොඳට. ඒක නිසා දැන් Tamanට අවස්ථාවක් තියෙනවා එදිනෙදා ජීවිතේ වුණා ධාතු ලක්ෂණ විශේෂයෙන් කියන්නේ හිතලා හිතලා වල බලන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ. දැන් ඊළඟට තව කාට හරි මම කිව්වා මේ අද කමටාතම් කරන්න කියලා කාටද කිව්වේ? කවුද ඉන්නේ? දෙක ඉවරනේ තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ආල් කුළුණුට මන් දැන් කියවනේ අද දවස් අද දාපු වර්තා ඉන්නවද? මොන කරන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. අද නැතු ඉන්නවද? නෑ ස්වාමීන් වහන්සේ මේ කම්පියුටර් එක පොඩ්ඩක් හදාගන්න. කැමරාව ඒකෙත් හිට අවුල්ද කැමරා කම්පියුටර්. <laughs> මට ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කම්පියුටරේ මොකක්ද දෙලා තියෙන්නේ ඔන්නේ නැද්ද? data අවුලද? නෑ සවනාස දැන් දැන් හරි මං ඉදිරිපත් කරන්න පොඩ්ඩක් ඉන්න ඔව් සවනාස අද කැමරාව ඔෆ් වෙලාද කැමරාව මේ වෙලාවේ ඔන් කරන්න අමාරුයි සවනාස හ්ම් හරි කමන්නේ මට වර්තාව කියන්න කම ආ, එහෙමයි කමටහන් වාර්තා 30 ආනාපාන සති භාවනාව කාලය විනාඩි 50යි අවසර ගරුතර ස්වාමීන් වහන්ස විනාඩි 10ක් පමණ සක්මන් භාවනාව කර සතියෙන් පැමිණ පර්යංකයෙන් වාඩි වුනේමි. මම මෙතන ඉඳගෙන සිටිනවා ලෙස සිතා කය අරමුණු කර ටික වේලාවක් සිටියෙමි. හුස්ම රැල්ල අරමුණු විය. හුස්ම රැල්ල සියුම්ය. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන්කර හඳුනා ගැනීම අපහසුය. නමුත් මනසින් එය වෙන්කර දැනිනි. කය ඉක්මනින් සැහැල්ලු වී ඔය නොදැනී මේ ගියේය. පොඩක් ඉන්න. ඔය පොඩක් ඉන්න ඔය මේ ඔය මුලම නේද ඔය කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ භාවනා ආරම්භයේදී ආනාපානය වෙන් කරගන්න බැරිුණා කියලා කියන්නේ නැත්තම්. ස්වාමීන් වහන්සේ ඒක අ, ඒ කියන්නේ අර වෙන්දට හොඳට වෙන් කරගන්න පුළුවන්නේ ම- මට හිතෙනවා අර සක්මන් කරලා වාඩි වෙච්ච නිසාද කියලා ටිකක් නිකන් හොඳටම වෙන් කරගන්න බැරි වගේ ස්වභාවයක් තිබුණේ. ඒ හුස්ම වෙන් කරගන්න බැයි නම් ඇයි හිතලා වෙන් කරන්න යන්නේ මොකද? නෑ මෙහෙම ගියේ නෑ ස්වාමීන් වහන්සේ. අර මම ඒක විස්තර කළේ ඒක නිකන් ඒක අතරපැදි ස්වභාවයක් වගේ. හිතලා වෙන් කරන්න ගියේ නෑ. ඊට පස්සේ හැබැයි අර හිතෙන් මේක ආස්වාස ප්‍රස්වාසය කියලා දැනුණා හැබැයි. ඔව් ආස්වාස ප්‍රස්වාසය කියලා දැනෙන එක වෙන් කරගන්න බැයි නම් එහෙම යන්න ඕනේ නෑ ඒක. ඒ දැනීම කරේ සිය පවත්තන එච්චරයි. අපිට සිය පවත්තන එහෙමයි. කය ඉක්මනින් සැහැල්ලු වී නොදැනී ගියේය. සිතුවිලි එකක් දෙකක් ආවත් ඉක්මනින් හඳුනාගෙන නැවත හුස්ම අරමුණු කිරීමට පුළුවන් විය. හුස්ම සියුම්ය. සිත ක්‍රමයෙන් ඒකාග්‍ර විය. නින්දත් නොනින්දත් ස්වභාවයකි. දැනුවත්භාවයේ සිත සබා ගැනීමට උත්සාහ කළෙමි. කය නොදැනේ. කිහිප විටක් හුස්ම සිරවෙනවා ලෙස දැනෙනු අතර කෙළගිලීමට සිදුවිය. එවිට හුස්ම තරමක් ඔව් රළු වී නේ නේ නේ උස්ම මොකද්ද උනා කිව්වේ ස්වාමිනාස්නියව අර මේ උගුර නිකන් හිර වෙනා වගේ දැනෙලා එතකොට අර මට කෙළගිලින්න වගේ ඕන වුණා. එහෙම කීප පාරක් මට කලිනුත් ඒක වෙලා තියෙනවා ස්වාමිනාංශ. උස්ම හිර අර වෙන එක නේද එතකොට එහෙමයි. උස්ම හිර වෙන එක නේද හරි පොඩ්ඩක් ඉන්න හරි. දැන් කාටද මෙතන ඉන්න <clears throat> යෝගාචරයට කියන්න පුළුවන්ද? ආනාපානසති භාවනා කරනකොට හුස්ම හිර වෙන්න හේතු මොකද්ද? කාටද කියන්නේ? හ්ම්? ආනාපානසති භාවනාව කරනකොට දැන් ඔය කුළුණු නෝනට වෙච්ච දේ මොකද්ද ඒකට හේතුව? ටෙක්නිකල් හේතුව මොකද්ද? ඔක ආනාපාන සති භාවනාවට වෙනමම චැප්ටර් එකක් තියෙනවා. හුස්ම හිර හිරවීමට හේතුව. හුස්ම නැති වෙයි කියලා හිතේ තියෙන බයෙන් බය නෙමෙයි ඒකට වෙන වචනයක් දාලා දෙන එකට. නිත්‍ය මනසේ මොකක් හින්දාද? නිත්‍ය සංඥා. ආ නිත්‍ය නිත්‍ය සංඥා. ඒ කියන්නේ හිතට ඕන හුස්ම අර ආරම්භයේදී තීන විදිහටම තියෙන එක නිස්තිරව තියෙන්නේ. නවත් හුස්ම කියන එක ප්‍රමාණිකෝලව ඒ කියන්නේ හුස්මෙන් හුස්මට වෙනස් වීමකට ලක් වෙනවා. එන්න එන සිවුම් වෙනවා. නමුත් අර හිතට ඕනේ හිතේ තියෙන නිත්‍ය සංඥාව නිසා ඒකාකාරව පවත්වන්න ඕන නිසා හැමදේම අපේ ගෙදර හැමදේම එක විදියට තියෙන්න ඕන ළමයි එක විදියට ඉන්න ඕන අපි කියන දේ කරන්න ඕන කියලා නිත්‍ය සංඥාවක් තියෙනවනේ. මේ ලෝකේ ආර්ථික දේශපාලන වශයෙන් අපිට ඕන විදියට තියෙන්න ඕන කියලා. අන්න එතකොට හිත යනවා හුස්මත් ඒ විදියට තියන්න. එතකොට හුස්ම නොදෙනී ගියාට පස්සේ මොකද වෙන්නේ? හිත විසි. ආයාසයෙන් හුස්ම හොයන්නේ. ඒ හුස්ම හොයන්නේ ආමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හුස්ම හිර වෙන ස්වභාවය. ඇති වෙලා එතන යම්කිසි භාවනාව කඩා කඩාකප්පල් කරනවා වගේ දෙයක් හිත විසින් කරලා ඒ සිද්ධියෙන් පස්සේ එක්ක බය වෙනවෝ මොකක් කර වෙලා උස්ම හොයන්න කියලා ආපහු ගොරෝසු උස්ම උස්මකට ශනිකව පත් කරගන්න පුළුවන් හිතට. දැන් කුළුණුට ඒක උනාද? ඊළඟ වාක්‍යය කියන්නේ එහෙමයි එහෙමයි සමහරවිට නිකන් මට කෙලගිලින්න වගේ වෙනවා එතකොට. උගුරකට වේලෙනවා කියන්නේ අවුලක් මොකක් හරි අර්බුදයක් අර්බුදයක් එහෙමයි එහෙමයි ඉතින් ඇති කරලා ඊළඟ ඊළඟ වාක්‍යය තියෙනනේ ගොරෝසුනාගේ තියෙනනේ ඒ ඔව් එහෙමයි සමනාංශ මම ඒක ලිව්වා ඔව් ඔය ලිවෙ නැතත් මම දාන්න ඊළඟට වෙන්නේ මොකද ඉතින් ඒක තමයි හිතේ අර අපි කියන්නේ හිතට ඕන දේ හිත කරගන්න එතෙන්දී හිත ජයග්‍රහණය කළාදී එහෙමයි ඒකට කියන්න කියන්නේ නෑ ඊටර ටික ආව විශේෂයක් තියෙනවා නම් කියන්නවා නෑ විශේෂයක් නෑ ස්වාමීන් වහන්සේ ඔව් ඒක තමයි කියන්නේ දැන් අපිට තේරෙනවානේ පුහුණු හිත සහ නොපුහුණු හිතේ තියෙන වෙනස දැන් අපි සාමාන්‍ය හිත හිත කියන්නේ මමම කියලානේ හිතන් ඉන්නේ හිත මම මගේ මගේ ආත්ම වශයෙන් ගන්නෙ නමුත් එතකොට දැන් හිත රවට්ටන්නේ කාවද හිත හිත විසින් රවට්ටනවා එතන අපි කියලා කියන්නේ කවුද එතන? අපි නියෝජනය කරන්නේ කවුද? හිතද? තව වෙන මොකක්ද? ඔන්න ඔතන තමයි කතන්දරේ තියෙන්නේ. හිත එතකොට අපිව ගෙනියන්නේ කොහෙට? හිතේ යම් කෙසේ න්‍යාය පත්‍රයක් තියෙනවා, එජෙන්ඩා එකක් තියෙනවා. අපි උදේ උදේට නැගිටලා හවසට නිදා ගන්න යනකම් අර හිතේ එජෙන්ඩා එක අපි ලව්ව කරගන්න. ඉතින් අන්නේ එජෙන්ඩා එක කඩලා බිඳලා දාන අවස්ථාව තමයි මොකද්ද කියන්නේ? මොකද්ද ඒකට කියන්නේ? ඉතින් න්‍යාය පත්‍රය අපි කඩලා බිඳලා දාන එකට මොකද්ද කියන්නේ? හ්ම්? ඒක දන්නේ නැහැ. ඔක්කොම දන්නවා ඒක දන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙන අවස්ථාවත් සාමිස්. හිතේ එජෙන්ඩා එක න්‍යායපත්‍රයේ කඩලා බෙන්දලා දාන්නේ ආරෂ්ඨාංග මාර්ගය. මේ ආරෂ්ඨාංග මාර්ගේ පුහුණු කරොත් හිතට ඕන ඕන දේවල් කරන්න බෑ. හිතේ ස්වභාවය තමයි අපිට වැටෙන්න පටන් ගන්නේ. අනිත් හැම අපි අපි මොන දේ කරලා ළමයින්ගේ වැඩ කරන්න ගියා ඉස්කෝලේ වැඩේ කරන්න ගියත් එදිනෙදා අපි විනෝද වෙන්න ගියත් gedara වැඩ කරත් මොන දේ කරත් ඒ කරලා තියෙන හිතේ හිතට ඕන දේ තමයි අපි ලව්වා කරගෙන. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේදී විතරයි අපිට අපිට මේ හිතට හිතට ඕන දේ කරගන්න බැරි. නමුත් එතනෙනුත් අර නුපුණු යෝගාවචරයව අමාරුයි දාන්න පුළුවන් යම් යම් අවස්ථාවලදී. හිතේ තියෙන බලපෑම නිසා. පැහැදිලි නේද කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී යෝගාචරය කරන්න ඕන දේ තමයි හුස්ම මොකද්ද මේ හුස්ම අල්ලන ස්වභාවය මන් නැත්තම් හුස්ම හිර කරන ස්වභාවය ආවට පස්සේ පුළුවන් තරම් ඒක හිතෙන් බැහැර කරලා හුස්ම දැනෙන කලින් හුස්ම දැනුණ තැනක් තියෙනවනේ. එතරම් සිය පවත්වා ගන්න. එතරම් දිගටම සිය පවත්නකොට හිතට වැටහෙන දෙයක් තමයි හිතේ අර ප්‍රඥා චෛතසිකයේ අවදි වෙනකොට හිතටම වැටහෙනවා මේ හුස්මේ දීර්ඝ ස්වභාවයක් තියෙනවා සීම් ස්වභාවයක් තියෙනවා හුස්ම නැතිලා කියලා නෑ මේ හුස්ම කියන එක ස්ථිර දෙයක් නෙමෙයි මේක වෙනස් වෙන දෙයක් ඒ වෙනස් වුණත් හුස්ම තියෙනවා ඒ නිසා කලබල වෙන්න අවශ්‍යතාවයක් නෑ මැරෙන්නේ නෑ එහෙම මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඇඟට ඔක්සිජන් නැතිර මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ මෙතන හුස්ම සියුම් වෙලා තියෙන්නේ නමුත් අර හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අකණ්ඩව තිනවා කියලා මනස දැනගන්න. ඒ වගේම හුස්ම විවිධ ස්වරූපයකින් තිනවා කියලා දැනගන්න. අන්න එතකොට නිත්‍ය සංඥාව නැති වෙලා හුස්ම පිළිබඳව අනිත්‍ය සංඥාව ප්‍රඥාවට වැටෙන්න පටන් ගන්නවා. තේරෙන්නේ නැද කියන්නේ? එහෙමයි සමහරවිට. හොඳයි. වෙන මොනවද නැහැ නේද දැනගන්න ඉතරයි. කුල්ලුන ඕනට වෙන මොකක් නැහැ නේද දැනගන්න. නැහැ නැහැ ස්වාමීන් වහන්සේ නෑ එහෙම. ඔව්. දැන් අපි අද භාවනා වැඩසටහන පටන් ගමුනේ. udah ini serumnya nama mikrofonnya kon Kerala Sadu Karim, Sadu Sadu Sadu Namaskari Namo Tase Bhagavato Rato Samma Sam Buddhasse Namo Tase Bhagavato Rato Samma Sam Buddhasse නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි Dhammang saranang gacchami.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 අපි මූලික වශයෙන්ම අපේ භාවනා වැඩසටහනේදී අපේ තියෙන්නේ සමූහ භාවනා වැඩසටහන ආරම්භ කරන්නයි. එතකොට මූලික වශයෙන් යෝගාවචරින් තමන් ඉන්න ඉරියව්ව පිළිබඳව මූලික වැටහීමකින් තමයි අපි සාමාන්‍යයෙන් භාවනාව ආරම්භ කරන්නේ. එතකොට මේ යෝගාවචරින්ගේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මූලික අභිප්‍රාය තමයි මේ සංසාර ගමනෙන් එතර වීම. එහෙම නැත්නම් මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන එක. ඉතින් බොහෝ වෙලාවට බෞද්ධයෙක් වශයෙන් පංචස්ථාපයටපත් වෙනවා මේ තරම් ධර්මස්කන්ධයක් තිබියදී. තරම් මේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්න නම් අපි කොතනින්ද මේක ආරම්භ කරන්න ඕන කියලා. එතකොට අපි මේ වැඩසටහන් මාලාවේ මූලික වශයෙන් අපි දේශනා කරලා තියෙනවා. නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා අපේ විසින් වැඩි යුතු ප්‍රතිපදාව තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි සම්මා දිට්ඨියෙන් ඉඳන් පටන් අරගෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා වශයෙන් අපි එනකොට සීලයක් සමාදන් වෙලා එනකොට මේ සෑම භාවනා යෝගාවචරයකම අවසානයේදී නතර වෙන තැන තමයි සම්මා වායාම සම්මා සති කියන අවස්ථාවට ආවට පස්සේ. ඉතින් ගොඩක් බෞද්ධින් තමා මිය පරලෝ යනවා යෝගාවචර දක්වා උසස් වීමක් ලබා ගන්න නැතුව උසස් තත්ත්වයටපත් වෙන්නේ නැතුව නිකම් නිකම් බෞද්ධයෙක් වශයෙන් සීලයක් රැක්ක බෞද්ධයෙක් වශයෙන් නිකම්ම නිකම් මිය පරලෝ යන්නේ. ඉතින් ඊටාම 1000කට එක්කෙනෙක් වගේ 10000ට එක්කෙනෙක් වගේ ලක්ෂයකට එක්කෙනෙක් වගේ තමයි මේ සම්මා වායාමය සම්මා සති සම්මා සමාධි කියන අවස්ථාවටවත් අඩුම තරමේ සම්මා වායාමයේ සම්මා සති කියන අවස්ථාවටවත් අඩුම තරමේ එන්නේ. ඉතින් මේ දෙකවත් යම්තාක් දුරකට කරගන්න පුළුවන් වුණොත් විශේෂයෙන් සම්මා සතියට එනවා. සම්මා සතිය අපි දන්නවා අපිට සතර සතිපට්ඨානේ තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හරියට නිකන් අර අපේ කුඹුරේ වීහිනකොට අනිවාර්යෙන් කුඹුරේ තියෙන වල් පැල ඔක්කොම ඉවත් කරන්න ඕන. නමුත් වල් පැල ඉවත් කරාට කුඹුරේ අපිට වීහින පුලන් තත්ත්වයක් නැහැ. එතකොට ඒක පොළව පස යෝග්‍ය පරිදි බුරුල් කරලා අවශ්‍ය පොහොර බෙහෙත් යොදලා තමයි අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කුඹුරක් දෙතුන් වතාවක් කුඹුරු කොටලා සීසාලා වපුරලා ගන්නවා වගේ මේ සතර හතිපට්ඨානෙත් කොටස් හතරකට අපිට බෙදෙනවා. එතකොට සතර හතිපට්ඨානය වඩන්නේ කොහොමද කියලා භාවනා යෝගාවචරයේ සාමාන්‍ය බෞද්ධයෙක්ගෙන් ඇහුවොත් ඉතින් කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ওই මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මොකක් හරි එකක් කියලා යන්තම් ෂේප් වෙන න්‍යාය තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මෙහෙම තියෙනවා අරම තියෙනවා. පය ධාතු වශයෙන් බලන්න කියලා කියයි. ඉතින් මොකක් හරි අර සතර හතිපට්ඨානේ තියෙන අර භාවනා ක්‍රම වලින් භාවනා 21ක් විතර තියෙනවනේ. ඉතින් ඔයින් මොකක් හරි එකක් කියලා ප්‍රශ්නෙට උත්තරේ දීලා ගැරලා යනවා. නමුත් අපි ත්‍රිපිටකය අධ්‍යයනය කරාට පස්සේ අපිට තේරෙනවා මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඒක නිකන් අර බෙහෙත් වට්ටෝරුවක් වගේ වට්ටෝරුවක් තමයි ඒක තියෙන්නේ. සමස්ත බුද්ධ ශාසනයේ තියෙන භාවනා ක්‍රම ටික අර බෙහෙත් වට්ටෝරු බෙහෙත් මේ කියන්නේ වෙද පොතකට වගේ එකතු කරලා ඒකේ මිනිස්සෙකුට ඒ කියන්නේ බෞද්ධයෙකුට කර හැකි භාවනා ක්‍රම ටිකක් ඒකේ සඳහන් වෙනවා. ඉතින් අපි දැන් මොකද කරන්නේ අර ඒ තියෙන කර්මස්ථාන වලින් එකින් එක එකින් එක කර කර බලනවා. ඒ කියන්නේ අපිට ලෙඩක් හැදුනාම අර වෙද පොතක් අරගෙන අර තියෙන අරිෂ්ඨ ටික ඔක්කොම බීලා බීලා බලනවා. කොයි එකෙන් හරි හොඳ වෙයිද කියලා. අන්තිමට ලෙඩේ හොඳ වුණාම හිතා ගන්න බෑ. කොයි අරිෂ්ටේන්ද හොඳ උනේ? කොයි ඩෙඩින් හොඳ උනාද? හොඳ ඔක්කොම ටික බීලා අන්තිමට. එක්ක දෙකයි වෙන්න පුළුවන්. එක්ක ලෙඩේ හොඳ වෙනවා නැත්නම් මැරෙනවා. එකෙන් එකයි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැන් විශේෂයෙන් සතිපට්ඨාන සංයුක්තේ වගේ ගියොත් මජ්ක්‍ධිම නිකාය මේ මේ සංයුක්ත නිකායේ ඊට පස්සේ තමයි අපිට වික්‍රමපස්සේ සූත්‍රය මුණ ගැහෙන්නේ. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සඳහන් කරනවා මේ යෝගාවචරය. තමන් ඉන්න ඉරියව් සිය පවත්තලා කොහොමද මේ සතර අතිපට්ඨාණයට ඒ යොමු වෙන්න අවශ්‍ය කරන මේ මූලික පියවර ටික මූලික උපදේශ ටික ඒ බික්කුණ පස්සේ සූත්‍රේ බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඉතින් යෝගාවචරයක් වශයෙන් ගත්තට පස්සේ අඩුම තරමේ අපි දන්න සතර සතිපට්ඨානෙ පටන් ගන්නේ කායනුපස්සන. ඉතින් මේ කායනුපස්සනාවෙන් භාවනාව පටන් ගන්නකොට මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියලා කය සිය පවත්තලා ඒ අපි භාවනාව ආරම්භ කරන ක්‍රමය තින්නේ සතර සතිපට්ඨාන මම කියන්නේ මා සතිපට්ඨාන සූත්‍රෙ නෙමෙයි ඒක තියෙන්නේ භික්ඛුන පස්සේ සූත්‍රේ. එතකොට අර භික්ඛුන පස්සේ සූත්‍රයේ අර වගේ අර බෙහෙත් වට්ටෝරුව වගේ එහෙම වට්ටෝරුවක් නැහැ. කෙලිම වාඩි වුණා තමන්ට ප්‍රකට අරමුණ ඔස්සේ භාවනා ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මමක් පුළුවන් බව බුද්ධ දේශනාවේ බුදුරජාන් වහන්සේ ආනන්ද සමින් වහන්සේට දේශනා කරනවා. ඉතින් අපි බෞද්ධයෙක් වශයෙන් යෝගාවචරයෙක් බවට පත් වෙනකොට අඩුම තරමේ මැරෙන්න මියපරරෝ යන්න කලින් අඩුම තරමේ මේ කායනුපස්සනාවේ ඒ යෝගාවචරයට ලබා ගන්න පුළුවන් අවබෝධය අවබෝධ කළ යුතු ධර්මය වටහා ගන්න ඕන. දැන් අර කලින් මම අර කුළුණු පාසිකාවට සඳහන් කරේ ඒකයි. දැන් ඒ දැන් මේ අවස්ථාව ඇවිල්ලා ධම්මානුපස්සනාව නෙමෙයි හිතානුපස්සනාවක් නෙමෙයි. මේක වේදනානුපස්සනාවක් නෙමෙයි. ඒතර මොකක්ද ඒ අනුපස්සනාව? කායන්. කායනුපස්සනාව. කායනුපස්සනාව වෙත් තියෙනවා නිට්ටය මෙනි අනිත්‍ය පිළිබඳව අවබෝධය. කියන්නේ ධම්මානුපස්සනාවේ ලක්ෂණ අපි සාමාන්‍යයෙන් පංච ප්‍රධානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දකිනවා කියනවා. නිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියන අවස්ථාවට එන්නේ ධම්මානුපස්සී. අනපනෙත් බාන පියර 12ක් විතර සම්පූර්ණවට පස්සේ. නමුත් අපි මතය තියාගන්න ඕනේ මේ කායන පස්සනාවෙත් අනිත්‍ය කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නිකන් ගෑවිලා යනවා බහව හොඳ තියාගන්නක ලාවට ගෑවිලා යනවා. ඉතින් ඒ නිසා යම්කිසි යෝගාවචර සුළු වශයෙන් අනිත්‍ය වටහා ගන්න මට්ටමකට කායනුපස්සනාව වඩා ගන්න පුළුවන් වුණොත් අඩුමතර අඩුමතරේ නාම රූප වශයෙන් තමන් ඉදිරියට පැමිණෙන ඒ භාවනා අරමුණ හෝ එහෙම නැත්නම් සංස්කාර ධර්මයගේ සංස්කාර ධර්ම ප්‍රවාහය මේ නාම මේ රූප වශයෙන් ప్రత్యක්ෂයෙන් වැටහෙන මට්ටමකට හරි භාවනා දියුණු කරලා තිබ්බොත් ඒක අර තමන් අර 1000න් එක්කෙනෙක් බවට පත් ලක්ෂෙන් 10000න් ලක්ෂෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා දැන් අපි ලොතරැයියක් ඇද්දොත් ඒක ලක්ෂයකට එක්කෙනෙක් එක්කෙනෙකුට වගේ තමයි ලොතරැයිය ඇදෙන්නේ. ඉතින් අර ලොතරැයියක් ඇදලා ලොතරැයිය ජයග්‍රහණය කරනවා වගේ කොහොම හරි මහන්සි වෙලා. ඊටතරම කායන පස්සනාවත් මැරෙන්න කලින් කොට දානවා කියන අදිෂ්ඨානේ. භාවනාවට යොමු වුණොත් ඔය ලොකු ලොකු දේවල් නැතුව අඩුතරම ඒකවත් කරගන්න අවස්ථාව ලැබෙන. ඒක ඇවිලා සුවිශේෂී ජයග්‍රහණයක්. එතකොට තමයි සතර අපායට වැටෙන්න තියෙන අවස්ථාව එතන අඩු වෙනවා. ඒතර භාවනා පුහුණුව ඒ මානසිකාරයෙන් තමයි තමන් මිය පරලෝ යන්නේ. එතකොට තමන්ට බොහෝ වෙලාට සුගතිගාමී ආත්මභාවයකට ගිහිලා එතනින් ඉතුරු ටික. තමන් භාවනාව නතර කරපු ටික තමන්ට නැවත මතක් වෙලා ඒ සුගතිගාමී දිව්‍යතලයකට ගිහිල්ලා අපිට එතනින් යාට එක එක කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ භාවයේ කර ගන්නම බැරි නම් තමයි අපිට A plan එක B plan එක කියලා තියෙනවන්නේ. එහෙම B plan එක වශයෙන් මේක තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ එහි ගිහිල්ලා මතක් වෙනකොට කරගත්තොත් විතරයි. එහෙම නැත්තම් දැන් අද වුණත් අපි බලන්න ඔය පහ වසරේදී හය වසරේදී ඉගෙන ගත්ත විෂයන් මතක නේද පොඩ්ඩක් මතක තියෙන විෂයන් තියෙනව නේද සබ්ජෙක්ට් එහෙම ආවල් පාඩම ආවල් ගුරුවරයා අපිට ඉගැන්නුවා කියලා මතකයක් තියෙනව නේද නිකන් දන්නවද ඔක්කොම මතක නැහැ 100ට එකක් දෙකක් මේ දේක උගන්වන්න ගිහිල්ලා මට ගැහුවා ආවල් ගුරුවරයා කියලා එහෙම මතකයක් තියෙනවනේ මොකද අපි වැඩියෙන්ම ඒ කැමැති මතකෙ හිටිය ඒ එහෙම නැත්නම් අපි වැඩිම ආස කර විෂයන් ඉගෙන ගන්නකොට විශේෂයෙන් ගණන් වගේ විෂයක් ඉගෙන ගන්නකොට වගේ එහෙම මතක හිටිනවා. මේ විෂය මෙන්න මේ අහවල් පන්තිදී, අහවල් තැනදී, අහවල් ගුරුවරයා තමයි මට ඉගෙනුවේ කියලා මතකයක් තියෙනවා. මම ඇත්තටම බැලුවා 90ක් විතර මතක නැහැ 99. අපි කවසරින් ඉඳන් 11 වසරට වෙනවා දවස් කීයක් ඉස්කෝලේ ගිහින්ද? ඕකෙන් මතක තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. දවස් 10ක් 15ක් වගේ ඉතා සුළු ප්‍රමාණයක් දැන් මතක ඉන්නතරම. ඉතින් ඒ නිසා අර හිතට කාවදින මට්ටමට භාවනාව කරලා මිය පරලෝ ගියොත් තමයි යට නැවත මම මේ අහවල් භාවනා කරා නේද කියලා මතක්. මොකද අපි මතක තියාගන්න ඕන අපි දැන් දිවතලයකට ගිහිල්ලා භාවනා කරත් අපි මේ යන විදිහටම තමයි යන්න තියෙන්නේ. දැන් අපි දන්න සතර අධිපට්ඨාන එකේ විවිධ විදිහට ලෝකේ උගන්වන. විවිධ භාෂාවලින් දැන් ගෝයින්කා කියලා එකක් කරනවා. එක එක ඔය භාවනා ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් දිවිතලයකට ගියාට පස්සේ ඔක්කොම ගෝයින්කාත් නැහැ. බුරුම භාවනා කියලා එකකුත් නැහැ. පිම්බීම හැකිරීම කියලා එකකුත් නැහැ. මොකක්වත් නැහැ. ඔය තායිලන්ඩ් භාවනා ක්‍රමය මේ ලංකාවේ එකයි හිලා භාවනා ක්‍රමය ඒව මොනවත් නැහැ. එකක්වත් එහෙට වළංගු නැහැ. මේ වළංගු වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරන කරේ මොකද්ද? ඒක තමයි පළවෙනි. මොකද අදටත් තියෙන බුදුහාමුදුරන්ගේ බණ අහපු දෙවිවරු ඉන්නවා. තාම සම්මාර ජීවිතවල දවසයි දෙකයි දවසක් වරුවයි. ඒක නිසා අපි මේ අවුරුදු 2500කට භාවනාකම 10 15 දුසිමත් දෙකක් හදාගත්තට ඒ දින්නේ එකයි. බුදුහාමුදුරන් අහගත් බාන විතරයි. මේක මත තියාගන්න. ඒක නිසා මේ අපි දැන් මේ කරන මොකද එහි කියලා පොත් බලන්නත් නැහැනේ. අතරත් පිටානේ පොත් නැහැ. දිව්‍ය ලෝකවල පොත් නැත. ඒක නිසා දැන් අපිත් දැන් මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණෙන් සියපවත්‍ර භාවනා කරනවා කියන්නේ ඒක පොතේ මේ එකක් නෙමෙයි. තමන් දැනට දැනීමක් ඔස්සේ යන එකක් මිසක් පොතකින් භාවනා වැකි ලියාගෙන කොලේක ලියාගෙන කටපාඩම් කරගෙන ඒක එහෙම කිරිලක් නෙවෙයි. මොකද ඒවා කරන්න හම්බෙන්නේ නැහැ එහි කියන්නේ. ඒ ගියාට පස්සේ ඉතින් තමන්ගේ ප්‍රත්‍යක්ෂ තමන්ට වැටහෙන. එතන මතක් වෙන්න. පොත්වල තියෙන මතක් වෙන්නේ නැහැ නේ අපි දැන් ඒ නැති ගියාත්මේ කරපු උපාදී ඒ ඔක්කොම මතක තින්න බෑ මේ මේ භවයට එනකොට මතක නැහැ. ඒතර මේ භවෙත් ඕ ගිය භවයක ඕනම් භවයක අපිට කයට දැනෙන දැනීම තමයි මේ මූලික දැනීම වෙන්නේ. ළමයි කිබ දෙනකොට අය අඬන්නේ. ඒ කයට දැනෙන දැනීමින් ඉඳ තමයි අඬන්නේ. ඒ දේ ආන්න හරි මනසේ නිශ්චලතාවය මනසේ නිශ්චලතාවය තමයි මම කියලා දෙන්නේ යන්නේ. එතකොට අපි මූලික වශයෙන් බලන්න ඕන අපි දැන් මනසේ ඒකාග්‍රතාව කියන වචනේ භාවිතා කරන්නේ නැහැ දැන්. මොකද ඒක අවභාවිතා කරලා තියෙන්නේ ඒකාග්‍රතාව ගොඩක් අය. ඒ නිසා ඒක මම ඉවත් කරලා දෙනවා. ඒකාග්‍රතාවය නැතුව කියන ඒකාග්‍රයි. නිසා මනසේ නිශ්චලතාවය මයික්‍රොෆෝන් දැන් වහගන්න ඔක්කොම නැත්තම් භාවනාවට බාධා වෙනවා. හැමෝම වහගන්න. මම ප්‍රශ්නයක් අහුවොත් විතරක් උත්තර දෙන්න නැත්නම් අවශ්‍ය නැහැ. වහලම් තියාගන්න. හොඳයි. එතකොට බලන්න මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට සිහිය යෙදුවට පස්සේ අර මෙතෙක් වෙලා බාහිර ලෝකෙත් එක්ක දරුවන් ගැන හෝ වේවා S2ට දෙන රූප වේවා කන්ට ඇහෙන ශබ්ද ගැන හෝ වේවා ඒවෙන් හිත අයින් වෙලා මේ මනස මම දැන් මෙතන වාඩිලි ඉන්නවා කියන මේ කයි හිත පිහිටනකොට මනසට දැනෙනවා යම් කිසි නිශ්චලතාවයක් යෝගාචරයට දැනෙනවා නම් අන්න ඒක තමයි යෝගාචරයට දැනෙන පළවෙනි මනසේ පළවෙනි නිශ්චලතාවය වෙන්නේ පළවෙනි පියවර වෙන්නේ ඒක දැක ගන්න නැතුව එතනින් යහට භාවනා කරන්න යන්න එපා ආදම්. බලන්න කය අරමුණු කරාට පස්සේ කය තමන්ගේ පිටුපස පසපැත්ත පුටුවේ වැදිලා තියෙන එහෙම නැත්නම් පොළවේ වැදිලා තියෙන. ඒක දැක්ක ගමන් මේ මනස නිශ්චල වෙනවා කියන එක. අර ඔරලුස් බට්ටා වගේ එහෙම වෙන වෙන තිබ්බ හිත තන නතර වෙනවද කියන එක පොඩ්ඩක් බලන්න. අන්නේ නතර වුණු නිශ්චල වුණු හිතට තමයි ඊට වඩා සියුම් හුස්ම දැනීමක් හෝ පිම්බීම හැකිලීමක් හෝ කායික වේදනාවක් දැකගන්නේ අනේ තෙන් යෝගාචර දැනගන්න ඕන මූලික වශයෙන් නිශ්චල වූ සිතට තමයි තමගේ භාවනා කර්මස්ථානය වැටහීම පටන් ගන්නවා. අන්නේ නිශ්චල වූ සිතට හුස්ම දැනෙනකොට අපි දන්නා මූලික වශයෙන් හුස්මේ කොටස් දෙකක් තියෙනවා. ඉහළ යන කොටස සහ පහළට යන කොටස ආස්වාස ප්‍රාස්වාස වශයෙන් එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් අපි ගත්තොත් හුස්ම දැනීමට වඩා ආස්වාස ප්‍රාස්වාස වශයෙන් යෝගාවචරය වටහා ගන්න උත්සාහ කරනකොට එහෙම නැත්නම් Tamanට වැටහෙනකොට කලින්ට වැඩිය මනස නිශ්චල වෙනවද මනස කලබලයටපත් වෙනවද කියන එක යෝගාවචරයට බලා ගන්න පුළුවන් එතකොට යෝගාචරයට ඒ නිශ්චල මනසට වැටෙනවා කියලාදී මේ දීර්ඝ හුස්මක් යනවා ඒක වෙලාවේදී කෙටි හුස්මක් ගන්නවා ආදී වශයෙන් මේ හුස්මේ තියෙන ආස්වාසෙන් ආස්වාසයට ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයට මේ චංචල වූ කලබලයටපත් වෙලා තියෙන එහෙම නැත්නම් ගොරෝසු භාවයටපත් වෙලා තියෙන මේ හුස්මේ ස්වභාවය යෝගාචරය නිශ්චල මනසින් දැක ගන්න. මේක තමයි ධර්මයේ තියෙන ආශ්චර්යමත් භාවය. මේක දැකගත් යෝගාචරයට ධර්මයේ පිළිබඳව සද්ධාාවක් උපදින. මේ නිශ්චල වූ මනසට තමයි මට දැන් මේ චංචල ආකූල ප්‍රවාහයක කුණාටුවක් වගේ ගොරෝසු වෙච්ච එහෙන් මෙන් යන හුස්ම ධාරාව දැම්මට ප්‍රකට වෙනවා මේ මේ භාවනාවට කලිනුත් හුස්ම තිබ්බා නමුත් ඒක දැනුන්නේ නැහැ මොකද දැනුන්නේ නැත්තේ මනස චංචල වෙලා දුන්නේ මනස චංචල වූ චංචල වූ මනසකට චංචල වූ දෙයක් හෝ නිශ්චල වූ දෙයක් දැක ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම දැන් මෙතන වාඩි වෙනවා කියන අරමුණට ආවට පස්සේ මනස නිශ්චල වුණා. ඒ නිශ්චල වූ මනසට වැටහෙන්න ගන්නවනේ මේ හුස්මේ මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒකට ප්‍රමාණිකූලව ඒ නිශ්චල වූ මනසෙන් මේ උස්ම දැනීම දිහා බලාගෙන ඉන්නකොට අර නැවත වතාවක් අර උස්ම චංචල භාවයට පත් කරන සිටිවිලි වරින් වර ඇවිල්ලා යනවා. එම ආවිල්ලා ගියාට යෝගාචරය පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැහැ. හිතවිලි එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහැ. හිතවිලි මෙනෙහි කරන විතරයි. මොකද ඒකට හේතුව යෝගාචරයට ඕන වෙලාවකයි මර මනස නිශ්චල කරගෙන ආනාපානය ඕනම් බලන්න පුළුවන්. නැවත ආය පිටේක රීසෙට් කරන්න පුළුවන්. ඒ නිසා සිතවිලි වලින් කොපමණ බාධා ආවත් සිතවිලි මෙනෙහි කරලා බැහැර කරලා ඒකට යන්න ඉඩ අරිනවා මිසක් ඒ හිතවිලිත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහැ. තමන් දන්න තමන් හිටිය තැනට එන්න පුළුවන්. ඒ සිතවිලි ගියාට පස්සේ ආපහු තමන් හිටිය තැනටම එන්න අන්න එහෙම නැවත නැවත අර මනසේ නිශ්චලතාවයේ දකිනකොට තව තවත් ධර්මයේ කෙරෙහි යෝගාවචරයට සද්ධාව උපදිනවා. දැන් මේක වැරදුනත් ආයෙ හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අඟුලිමාල වගේ කෙනෙකුට rahat වෙන්න බෑනේ. වැරදි හදන්න බෑනේ. ඉතින් අඟුලිමාලට පුළුවන් නම් හිත නිශ්චල කරගන්න මිනිස්සු 1000ක් මරලා මම එක මිනිහෙක්ව මරන්න නැතුව මට මේ හුස්ම දිහා බලලා හිත නිශ්චල කරගන්න බැරි වෙන්නේ දියන්නේ නැහැනේ. ඉතිවිල්ලක් ආවා කියලා මේ ලෝකේ කඩාගෙන වැටෙන්නේ නැහැනේ. කියලා යෝගාවචරයට සතුට වෙන්න පුළුවන්. මේ ධර්මයේ කිරීමේ නැවත නැවත නිවැරදි වෙන්න පුළුවන්. ආශ්චර්යමත් ධර්මයක් තුල තමයි ධර්මයට අනුකූලව තමයි මම මේ දැන් මේ භාවනාව කරන්න කියලා යෝගාචරයට වැටෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රමානුකූලව අපි පය භාගයක් විතර අරගෙන මේ හුස්මේ සිය පවත්වාගෙන ක්‍රමානුකූලව යනකොට මනස ක්‍රමානුකූලව නිශ්චල වෙන ආකාරයෙන් මනස ක්‍රමානුකූලව තැම්පත් වෙන ආකාරයෙන් නැවත සිතවිල්ලක් ඇවිල්ලා මේක ඇවිස්සලා යන ආකාරයෙන් ඒ සිතවිල්ලක් ඇවිල්ලා මනස ඇවිස්සලා යනකොට අපි ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න අපිට මේ ධර්මයේ කෙරෙහි බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි බුදුරජාන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් යෝගාවචරය තුර හට ගන්නවා. මොකද ඒක හටගන්නේ වැරදුනත් හදන්න පුළුවන් නිසා. වැරද්ද හදන්න පුළුවන්. ධර්මයේම වැරද්ද හදන්න පුළුවන්. දැන් එහෙමනම් ඔහොමම උස්මේ විස්තර පුළුවන් තරම් බලාගෙන බලාගෙන යනකොට ක්‍රමානුකූලව මේ මනස හුස්මත් එක්කම සංසුන් වෙන බව හුස්ම ක්‍රමානුකූලව සියුම් වෙන බව සියුම් වෙන්න සියුම් වෙන්න එතරම් සිය පවත්නකොට මනස තව තව නිශ්චල වෙලා ඒ තුලම ක්‍රමානුකූලව හිත රැඳෙන බව යෝගාචරය දකින්නකොට යෝගාචරයට සතුටක් උපදිනවා තව තවත් මේ දේ කරන්න යෝගාචරයට වීරිය උපදිනවා. වීරිය පහළ වෙන්න පටන් අන්නේ වීරයෙන් තමයි යෝගාචරය දිගටම භාවනා කරගෙන යන්නේ. මේ විදිහට අපිට පැය භාගයක් විතර භාවනා කරගෙන යන්න පුළුවන්. එහෙනම් එහෙම දිගටම කරගෙන යන්න. එහෙමනම් භාවනාව නතර කරන්න. සාදුකාරය පවත්වලා භාවනාව නතර කරන්න. දැන් ජීවිතේ නතර වෙන සරණයි. මොන හරි කාට හරි දැනගන්න තියනවද බාන? අද්දගෙම සම්බන්ධ මොන හරි ඉදිරිපත් කරන්න තියනවද? පිරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි. ඔව්. වහන්ස අද භාවනාව මුලින්දම කියන ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ආපු තැන විතරක් කියන්නද? ඔව් මුලින්දම කියන්න බලන්න. ස්වාමින්වහන්ස මේ කයේ සැහැල්ලුව ස්වාමින්වහන්ස කිව්ව පරිදි අත්දැක්කා ස්වාමින්වහන්සේ දේශනා කරන ගමන්ම ඒ අත්දැක්ක ඒ පස්සේ හිත හොඳටම තේරුණා tempat වේගෙන යනවා කියලා මොකද හුස්ම සියුම් වෙලා ගියා ඒ හුස්ම දීර්ඝ හුස්ම කෙටි හුස්ම වුණා ගොඩක් වෙලා දීර්ඝ හුස්ම කෙටි හුස්ම දිගටම සියුම් හුස්ම තේරුණ අතර සියුම් වෙලා ගිහිලා නොදැනී යන අවස්ථාත් තිබුණා. සියුම් ස්පන්දන වශයෙන් දැක්කා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සිතුවිලි කීපයක්, ශබ්ද කිහිපයක් අරමුණු වුණා ඒවා බැහැර කරා. වෙනදාට වඩා ඉක්මනින්ම සිතටම තේරිලා ඉක්මනටම බැහැර කරා ඒවා ඉන්නේ නැතුව. ඊට පස්සේ සිත ගොඩාක්ම මේ ස්වාමීන් ගොඩ කාලයකට පස්සේ ගොඩාක් නිශ්චලතාවයක් ආවා කියන්නේ සිතට මේ මට තියෙනවා මේ භාවනා කරද්දී සමහර වෙලාවට ඉරියව් වෙනස් වෙනවා මේ ඔළුව උඩටම ඉස්ස වෙන එසෙන ගතියක් තියෙනවා හේතු වෙලා හිටියේ නැති වෙනවා ඉතින් පිටියක් ළඟ මේ අද එහෙම හිටියේ නැති නිසා ඒ විදියට හොඳටම හිස එස වුණා නමුත් කිසිම බාධාවක් නැතුව දිගටම හුස්ම සියුම් හුස්ම වල ස්පන්දන වල වලත් ආයමත් දීර්ඝ හුස්ම ගත්තත් සියුම් ඒ ගොරෝසු නැහැ එකම එක අවස්ථාවක ශබ්දයකට බාධාවක් ආවට පස්සේ තේරුණා ගොරෝසුන බව නැවත ආයෙත් හොඳටම සිත තැම්පත් වුණා සැහැල්ලු වුණා මුළු ශරීරෙම සැහැල්ලු වුණා ස්ථාන කීපයක කියන්නේ කකුල් දෙක පොළවට වැදෙන තැන්වොත් ඔළුව අර කෙලින්ම බෙල්ලයි ඔළුවයි අර හේතු වෙලා තියෙන තැන් විතරක් දැනි දැනින්න ගත්තා. එතරම් විතරයි. නැතුව ගොඩක් සැහැල්ලු වෙලා ස්වාමීනාසේ ප්‍රශ්නය එන්නේ ස්වාමීනාසේ කියනවානේ අර වීර්ය වැඩි කරන්න එතකොට අර මේ කියන්නේ ફોકસ කරනවා වැඩි කියලා හුස්මයටම ඒක හිතටම ඒ කියන්නේ හිතටම අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ මේ හුස්මගෙන දිහා බලන් ඉන්නවා වැඩි කියලා. නිශ්චල සිතින්. තම්පත් වූ සිතින් වීරිය වඩනවා වැඩි කියලා තේරිලා දැන් මට තේරුණේ කොහොමද වීරිය අඩු කරන්නේ කියලා පාර කොහොම හරි يعني ફોකස් එක අඩු කරනවා කියන එක નિરાයාසෙන් කරාම අද තමයි යනකොට ඕනට ඇඩි හොයන්න යනවද එහෙමයි ස්වාමීනාස මං හිතන්නේ එහෙමයි කියන්නේ තීව්‍ර ලෙස බලන් ඉන්නා හුස්මේ මේ වෙන වෙනස දැන් ගොඩාක් විශ්ලයි තැම්පත් වෙච්ච හිතකින් ඉන්නේ. භාවනා කරන අය කියනකොට 90ක් විතර වෙන ප්‍රශ්නයක් ඕක. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට අද පළවෙනි නිශ්චල වීම මනස ක්‍රමානුකූලව නිශ්චල වීම බලන්න යන්නේ නැතුව අර නැති හුස්ම හොයන්නේ යන්නේ. ඇයි දැන් උපදේශ දීලා තියෙන හුස්මේ සිය පවත්තන්න කියලානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. විඳගෙන අරග හොයාගෙන යන්න හදනවා. මේ ඒක හුස්ම සියුම් වෙලා සංසිඳිලා යනකොට හිත ක්‍රමානුකූලව නිශ්චල වෙන බව, තැම්පත් වෙන බව, පායට සහැල්ලුව ඇවිල්ලා පස්සක් දිනනවා කියන එක ඒක හොයන්න බලන්න. ඒක දැනගන්න යන්නේ නැහැ. අර හුස්ම හොයන්න ගිහලා ආයෙත් අර භාවනාව වඩා බිඳ ගන්නවා. අර ඇති වෙන ඒකාග්‍රතාවය. සමිනාස් උත්තරයක් ඒකට හොයාගත්ත ඒක නිවැරදිද කියලා පොඩ්ඩක් දැනගන්න තමයි සමිනාස් අවසර. ඊට පස්සේ ફોකස් එක يعني අර බලන එක අඩු කරා අඩු කළා මට තේරුණා ඒ කියන්නේ හුස්ම වැටෙනවා ඒක එහෙමම තියෙද්දි හිතත් අර හුස්ම ගන්න තනම තියෙනවා වගේ එකක් ඒක හරියට දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම හිටියා එහෙම ටිකක් වෙලා දිගටම ඉන්න පුළුවන්කම ආවා. ඊට පස්සේ ඊට පස්සේ අපි කරන්න ඕන හුස්ම දැනෙනවනේ. ඒ දැනුවත් භාවය දැනුවත් භාවය පවත්වාගෙන යන එක තමයි කියන්නේ අපි දැන් අහසේ තරුවක් දිහා බලන් ඉන්නකොට තරුව ආනපනය කියලා හිතුවොත් බලාකුලක් ඇවිල්ලා තරුව එහිලා යනවා. දැන් තරුව බලන්න විදියක් නැහැ. නමුත් අපේ තරුව බලපු එල්ලේ දිනවනේ. එහෙම. ඒක නම් ඒක වෙනවා. තතුරු තරුව නැහැ. ආනපනේ නැහැ. අපි දැනුණු දැනුවත් භාවයේ දිගටම පවත්වාගෙන යනවා. එතකොට අපිට තේරෙනවා උස්ම උස්මේ අකණ්ඩ සිය පැවැත්ම නිසා මානස ක්‍රමානුකූලව ඒකාග්‍ර වුණා. හිත නිශ්චල භාවයට පත් වුණා කියලා යෝගාචරය නුවණින් දැනගන්න ඕන. එහෙමයි ස්වාමීනි. යෝගාචරය පැත්තෙන් එච්චරයි කරන්න තියෙන්නේ. මොනවත් කරන්න දෙයක් නැහැ යෝගාචරය. එහෙමයි. හුස්ම දැනෙන්න ඉන්නකොට නැවත තාන් සියුම් හුස්ම දැනෙනවා කියලා යෝගාචරයට නැවත නැවත දැනගන්න පුළුවන්. නමුත් ආධුනික භාවනා යෝගාචරය පුළුවන් තරම් යාට නිශ්චලතාවයේ අඛණ්ඩව පාත්වාගෙන යන්න අමාරුයිනේ. කාමයකට හුරු නැහෙනේ. ඉතින් එයා නිතර නිතර හුස්ම දැනෙනවා නම් එයා හුස්ම අරමුණු කරගෙන හුස්මේම සිය පවත්වන්න ඕන. එහෙමයි සමහරවිට හුස්මත් දැනුණා සියුම්ම හුස්ම ටිකෙන් ටික දැනුණා තව මේ අර හිතට සතුටකට වඩා සැහැල්ලුවට එහා ගිය සැහැල්ලුව දිගටම සැහැල්ලු බව තිබුණා මුළු ශරීරය සිතය ඔක්කොම සතුට පැත්තට ගිහිල්ලා වගේ ටිකක් තිබුණා ගොඩාක් සතුටක් ආවේ නැහැ නමුත් සතුරු පැත්තට බර වුණා අර අරම අර මේ ස්වාමිනාංශය කියපු දේ වගේම දෙයක් කරා. ඒ ටික තමයි අද මම මේ කියලා දෙන්නේ යන්නේ උතන. දැන් ගොඩක් කලකට අපේ අද මාතෘකාව මොකක්ද අද මාතෘකාව මතකද? මොකක්ද මාතෘකාව? ස්වාමිනාංශ බලන්න බලලා කියන්නේ. මම තියෙන කෙනෙක් කියන්න බෑ. අද මාතෘකාව දන්නේ නැති කොහෙද මේ ලබනාත් Thank you. ශ්‍රද්ධ නිශ්චල වූ මනසේ ශ්‍රද්ධාව, වීරිය, පස්සද්ධිය, ඒකාග්‍රතාවය සහ දැනුවත් භාවය හටගන්න ආකාරය. එහෙනම් ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට. මුකුත්ම ඇහුන්නේ නැහැ. පිට ඇහෙන්නේ නැත. ස්වාමීන් වහන්සේ නැත. කතා කරනවා පේනවා ඇහෙන්නේ නැහැ. What? මෙතනදී විශේෂයෙන් වැඩ කරගන්න ස්වාමීන් වහන්සේ අපිට ඇහෙන්නේ නැහැ මොකුත්ම. දැන් ඇහෙනව නේද? දැන් ඇහෙනවා. ඔච්චර ලැහුන්නේ නැහැ. රතු ලයිට් එක පත් වෙලා දෙන බැටරි බැහැලා මම මාරු කරේ නැහැ. මම මේ අදත් පුළුවන් ඒක. බැටරි. බැටරි බැහැලා. දැන් හරි නේද? එහෙනම් දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඒ රාජ් මහත්තයාගේ මයික් එකේ බැටරි බහලා. හොඳයි. මම කියාගෙන ගියේ කොතනද මේ ඔව් ඔබ වහන්සේ මාත්‍රිකා මාත්‍රිකා වැහුවා අපි ඒකට උත්තර දුන්නා මාත්‍රිකාවෙන් පස්සේ ටික ඇහුන්නේ නැද්ද පොඩ්ඩක් නෑ එතකොට ක්‍රමානුකූලව අපි භාවනා රුමකට හිත යොදවලා ක්‍රමානුකූලව මේ මනස නිශ්චලතාවයට පත් වෙනකොට මම භාවන ආරම්භයේදීම කිව්වා ඒ යෝගාවචරය තුළ ප්‍රමාණිකූලව සද්දාව උපදින. එහෙමයි. ඒ සද්දා උපදින්නේ මොකද? අපි ඇස කනනාසයේ දිව ශරීර ශරීරයේ පිනවමින් හිටිය මේ ලෞකික ලෝකයේ ලෝකයේ සහ භාවනා අරමුණකට සිය පවත්වන පස්සේ යෝගාවචරයා මේ මනස ක්‍රමානුකූලව නිශ්චල වූ ආකාරයේ යෝගාවචරයා නුවණින් දැක ගන්න. පැහැදිලි නේද කියන්නේ? එතකොට යෝගාචරය දෙකෙන් එකක් තීරණය කරන්න ඕන මේ මනසේ නිශ්චලතාවයට අනුග්‍රහය දක්වලා ඒකට සාදු සාදු කියලා ඒක අනුමෝදන් වෙලා ඒකත් එක්ක යනවද? එහෙම නැත්නම් ලෞකික ජීවිතයේ පංචකාමය පිනවමින් ගත කරනවාද කියන දෙකින් එකක් තෝරගන්න ඕන. අන්න ඒක යෝගාචරය එහෙම නැත්නම් බෞද්ධයෙක් කල්පනා කරොත් තාම යෝගාචරය කියලා නැහැනේ. බෞද්ධයෙක් කල්පනා කරොත් නෑ මට මීට වැඩිය හොඳයි මේ භාවනා කරන එක හරි අමාරුයි ඇඟටත් අමාරුයි මේ නිශ්චලතාවයේ ඉන්නවට වැඩිය හොඳයි මට මේ මේ ටීවී එක බලනවා සින්දුවක් අහන එක ඊට වැඩිය හොඳයි YouTube එකේ වීඩියෝ එකක් බලන එක ඊට වැඩිය හොඳයි කියලා යාට ඒක කරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ එතකොට යම් කිසි ආකාරයකට යෝගාචරයේකට හිතුනොත් අපි මෙච්චර කල් මනසේ අර පංචකාමයේ පිනවන්න ගිහිල්ලා ඒ අරමුණු එක්ක ඉන්නකොට ඒ මනසේ ඇතිවන ഘോഷාකාරී ස්වභාවය අත්මිදිලා අර කන්දක් මුදුනට ගියා වගේ මනස ක්‍රමානුකූලව නිශ්චල වුණා මේ නිශ්චලතාවය අර ഘോഷාවට වඩා හොඳයි කියලා එක්තරා යෝගාචරයක් ඒක බෞද්ධයෙකුට පුළුවන් ඒක තීරණය කරන්න. ඒ නිශ්චලතාවය මනස තැම්පත් වීම මනසේ නිශ්චලතාවය හොඳයි කියලා ඒ වටහා ගැනීම ඇති වුණොත් ඒ පුජ්‍යලයට එහෙම නැත්නම් ඒ භාවනා යෝගාවචරයට ඒ බෞද්ධයාට පුළුවන් එහෙමනම් මේ ධර්මය බුදුරජාන් වහන්සේ වදාළ මේ ධර්මයේ කෙරෙහි සද්දා උපදිලා දිගටම මේ මනසේ නිශ්චලතාවය මම පුහුණු වෙනවා කියලා ස්ථිර අධිස්ථානයකට එන්න පුළුවන් මේ ව්‍යායාමයේ යෙදෙනවා කියලා අන්න එතකොට ඔහු තුල හට ගන්නවා මොකද්ද හට ගන්න ධර්මතාවය ශ්‍රද්ධා. සද්ධාව ඇති වෙනවා. එතකොට ඒ සද්ධාව ඇති වෙන්න වැදගත් වන අනිත් සාධකෙම ඒ තීරණය ගන්න සද්ධාාවක් ඇති වෙන්න. කල්යාණ මිත්‍රයෙක්ගේ ධර්මය අහලා මේ ධර්මයේ සත්‍යයි කියලා යෝගාචරය එක්තරා අවස්ථාවකදී පිළිගැනීමකට එනවා. ස්ථිර අධිෂ්ඨානයකට එනවා. මේ ධර්ම මාර්ගය අනේක හොඳයි. එතකොට මේ ධර්ම මාර්ගය යනකොට ඔබට හතරාදිපට්ඨානේ මොන ගැහෙනවා? හතරාදිපට්ඨානේ කායනපස්සනාවේ සිය පවත්නකොට මේ මනස නිශ්චල වෙනවා කියලා ඔබ දැනගන්න. එතකොට මේ ධර්ම මාර්ගයේ එක්තරා සම්දිස්ථානයකට භාවනා යෝගාචර පැමිණෙනවා. එතකොට කල්යාණ මිත්‍රයන්ගෙන් බණ අහලා එහෙම නැත්නම් බණ ඉන්නවද එහෙම නැත්නම් බණ අහා පංචකාමයේ පිනව පිනව ඉන්නවද? එහෙම නැත්නම් මේ මිනිස්සේ නිශ්චලතාවයට අනුග්‍රහය කරලා මේ අලුත් ගමන තීරණය කරන්න ඔහුට වැදගත් වෙන්නේ මොකද්ද? යෝනිසෝ සාදක යෝනිසෝ මනසික යෝනිසෝ මනසික ඕර්ස මනසිකාරයේ නුවණ කියලා කියන එක තමයි හරිය. නුවණ ප්‍රඥාව අවශ්‍යයි. එවනම් අපි දැනගන්න ඕන මේ යෝගාචරයේ තුල බෞද්ධයා තුළ සද්ධාව උපදින්නේ මොකක් අනුවද ප්‍රඥාව තුළ තේන නුවණ අනු ප්‍රඥාව අනු මොන මොන කියන්නේ ප්‍රඥාව ඒ උනස මනසිකාරයත් ඒකට සම්බන්ධ කියන්නේ දෙකෙන් එකක් තීරණය කරනවා එතකොට මේ මානසික නිශ්චලතාවය යෝගාචරය ක්‍රමානුකූලව පුහුණු වෙනකොට ඔය පුහුණුව තමයි ඔය යොදන මොකද්ද වීරිය වෙන්නේ. එතකොට ඔන්න වීරිය යොදවනවා වීරයෙන් ප්‍රතිඵලය ලැබෙන. මනස ක්‍රමානුකූලව නිශ්චල වෙනවා. තොර මනස නිශ්චල වෙන එකයි ඒකට අදාළ වීරිය යොදන එකයි ඔය දෙක යෙදෙනකොට ඔය අකණ්ඩව යෙදෙනකොට යෙදෙනකොට මොකද වෙන්නේ? ඔය තුළ ප්‍රමාණිකුලෝ ප්‍රීතියක් හටගන්නවා. ඒ කියන්නේ ප්‍රීතියක් කියන්නේ මෙතන සතුටටපත් වෙනවා. මම යොදන වීරියට මට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙනවා කියන එක. නමුත් යෝගාචරයකට තියෙන ගැටලුව තමයි ඔය ආයපස්සද්ධිය සහ මනස ඒකාග්‍රතාවය සමාධිය කියන එක එන්නේ ඔතනිනුත් පෙරලා පෙරලා ඊටාම සුළු පිරිසකට විතරයි. ඒතර ගොඩාක් දෙනෙක් අර වීරිය සහ මනසේ නිශ්චලතාවය කියන තැනින් අතර වෙනවා. එහෙම නතර වුණු කෙනෙකුට උදාහරණයක් කියන්න බලන්න. මනසේ නිශ්චලතාවය සහ ඒකාග්‍රතාවයෙන් බාහිර නතර කර කෙනෙකුට උදාහරණයක් කියන්න බලන්න. නතර වෙච්ච කෙනෙකුට උදාහරණයක් සවන්නා. ඔව්. කන්නඩිකාවට ගියා නම් හරිනේ. එහෙමද? බලාගන්න බලන්න. ඒක තමයි බාහිදාරුචීරී කියන්නේ වගේ කියන්නේ. ඒ කියන්නේ මේ භාවනා මාර්ගය පිටිබඳව යම්කිසි වැටහීමක් ඇති වුණා විතරයි. මනස නිශ්චලතාවයටපත් වෙනවා. එහෙන් දක්ක රූපයේ කෙරෙහි කනට හැවන ශබ්දයේ කෙරෙහි එන නිමිති එහෙන් දක්වා රූපයේ කෙරෙහි කනට හැවන ශබ්දයේ කෙරෙහි හිත යොදවන එක නතර කළොත් මොකද වෙන්නේ? මනස නිශ්චල වෙනවා කියලා බාහිදාරුතර එක හොඳට පුහුණු කරන්න. මොන කරලා තියෙන්නේ? පංචේන්ද්‍රයන්ගෙන් එහෙම නැත්නම් ඉන්ද්‍රියන් ආයතන හයෙන් එන අරමුණු වලට හිත යොදවන්න නැතුව හිටියොත් කියන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත යෙදුවොත් මනස නිශ්චල වෙනවා කියන එක අන්නේ පාඩම ඉගෙනගෙන තමයි බාහිදා රුචිරය අපවත් තුන. ඒ පෙර භවී. අන්න ඒක හොඳට පුහුණු කරපු නිසා තමයි බුදුහාමුදුරෝ මේ භවයේදී බාහිදා රුචිරටි කිව්වේ බාහේ දැක්කොත් දැක්ක පමණයි. දැක්කොත් දැක්ක පමණයි කියනකොට බාහිදා රුචිරියට මතක් වුණා ඔව් ඒ දැක්ක අරමුණ ඔස්සේ හිත යවන්නේ නැත්තම් මනස නිශ්චල වෙනවා. නැන් ඒ අරමුණු ඔස්සේ හිත යවුවොත් තමයි ඊළඟ භවයේ තුල හිත පිහිට වීම සිද්ධ වෙන. ඒ කියන්නේ ආයතන වල ක්‍රියා ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ ආයතනය කියන්නේ ඊළඟ භවය හදන එක. ඒක හදන්නේ එතකොට ඒ දැක්කොත් දැක්ක පමණයි කියන තැනින් නතර වුණොත් මේ භවයේ දුක දුකෙන් නිදහස් වෙන ඊළඟට ඊළඟ භවයෙන් හට ගන්න දෙන දුකෙන් නිදහස් වෙනවා. ඒ අතර තියෙනවනේ යම් කිසි දුකක් ඒකનો නිදහස් වෙන්න පුළුවන් කියන එක අර ඒක බණපදයෙන් මායිදාරුජේ තේරුනේ අර කායන පස්සන හොඳට වඩලා මනස හොඳට නිශ්චලතාවයට පත්වලා ඒ කියන්නේ සද්දාවට පත්‍රේ සද්දාවේ මිය පරලෝ ගියේ හින්දා මොකද භාවනාවෙන්ම තමයි අපවත් උනේ ඒ භාවනා කුසලයෙන් තමයි මේ භාවයේ බණපදෙන් නිවන් දෙන්නේ දැන් එතකොට අර අපි යෝගාවචර දෙන්නෙක් අතර කුළුණු කුළුණු ඉන්නවද නැහනේ. ඒකේ භාවනා අත්දැකීමේ තියුණා කුළුණු ඉන්නවද? කුළුණු නැහැ. ඉන්නවා සහිනස් ඉන්නවා. පර්වත තියෙන කුළුණු. ඒ භාවනාවේ තිබ්බ අර පොඩ්ඩක් කියන්නකෝ අර අද මම මේ කතා කරන මාතෘකාව දැන් මම මේ කල්පනා කරේ ඒක තිබුණා ඒක මේ යෝගාචරණේ කියලා දෙනවා. ඒක විශේෂයෙන් Tamanට. කමන්නේ හැමෝටම තියෙන මේ ප්‍රශ්නේ තමයි. අර උස්ම හිර වෙනවා කියන තැන ඉඳන් පොඩ්ඩක් කියන්න මෙතනින්. එහෙම සම්හස. ඔව්. පොඩ්ඩක් කියන සවනස මම ආයෙක ගන්නවා. නේ නෝට් එක දා දා ගන්න ඕනේ. එහෙම සවනස. um පොතල් මම කියවනම් um හුස්ම සියුම්ය සිත ක්‍රමයෙන් ඒකාග්‍ර විය නින්දත් නොනින්දත් අතර ස්වභාවයකි දැනුවත් භාවයේ සිත තබා ගැනීමට උත්සාහ කළෙමි කය නොදැනේ කිහිප විටක් හුස්ම සිර වෙනවා ලෙස දැනුණු අතර කෙළගිරීමට සිදුවිය එවිට හුස්ම තරමක් රළු වී ඔව් කියන්නේ කියන්නේ ඔක්කොම කියන්න රළු වී නැවත ක්‍රමයෙන් සියුම්ව සියුම්ව නින්ද නොනින්ද ස්වභාවයට යලිත්පත් විය. හරි. සිතේ සැහැල්ලුවක් පස්සද්ධියක් දැනෙන්නේ. හරි. ඔය මේ හුස්ම හිර වෙනවා කියන තැනට කලින් වාක්‍ය දෙක කියන්න පොඩ්ඩක් අය. එහෙමයි සවනංශ. පිටුලි එකක් දෙකක් ආවත් ඉක්මනින් හඳුනාගෙන නැවත හුස්ම අරමුණු කිරීමට පුළුවන් විය. හුස්ම සියුම්ය. සිත ක්‍රමයෙන් ඒකාග්‍ර විය. නින්දත් නොනින්දත් අතර නොනින්දත් ස්වභාවයකි. දැනුවත්භාවයේ සිත තබා ගැනීමට උත්සාහ කළෙමි. කය නොදැනේ. කිහිපෙටක් හුස්ම සිරවනාස දැනුනේ. ඒකාකතාවය කියන වචනේ දාන්න එපා. එතන නිශ්චල වුණා කියලා දාන්න ඊළඟ වර්තාවල. එතන එහෙම සාමනාස හොඳමයි. උණු උපාසිකාව අධ්‍යක්ක භාවනාවක් දෙකේට සමානයක් අර ඉරන්දි එකේ තිබ්බ නේද? ඒ වගේම. එහෙමයි සම්. ඔව්. දැන් එතකොට මනසේ අපි යොදපු වීරිය තියෙන මනසේ නිශ්චලතාවයේ තියෙනවා ඒකට ආපු ප්‍රතිඵලය යෝගාචරයට වැටහෙනවා. දැන් උතර ප්‍රශ්නේ තියෙන්නේ කායපස්සද්ධිය සහ සමාධිය කියන දැනට එනේ. හරිද? එතකොට යම් කිසි ආකාරයකින් දැන් ওই බාහනක් දැකීම් දෙකේම පස්සද්ධියට ආසන්න තත්යකට ඇවිල්ලා තියෙනව නේද? පිළිගන්න යෝගාචර දෙන්නද? එහෙමයි සම්මාස තේරෙන්නේ. ඔව්. එදා කුරුණුගේ කමටහ වර්තාවෙත් ඒක තියෙනවා. හැබැයි ඕක මැචුව වෙන්න. ඕක පරිපූර්ණත්වයටපත් වෙච්ච පසද්දයක් නෙමෙයි. එතකොට තමන්ගේ මනස නිශ්චල වුණාට පස්සේ ඒ හිතට එන භාවනාවත් එක්ක එන ප්‍රීතිය පසද්දී දක්වා දියුණු කරගන්න සමාධිය දක්වා දියුණු කරගන්න භාවනාවෙන් ඔයිට වැඩිය දෙයක් කරන්න බෑ. කියන භාවනාවෙන් ඔතෙන්ට ආවට පස්සේ දැන් කුළුණෝ අපි හිතමු බාරා නතර කරලා ළමේකට හයියෙන් සැර කරා කියලා. සැර කරපු ගමන් එයා දන්නේ නැහැ ඊළඟ භාවනා වාරයට පස්සද්ධියට තමයි ඒක බලපෑමේ. ඒ කියන්නේ ඒ වගේ රණ්ඩුවක් අල්ලලා ගෙදර එක්ක හෝ ඔෆිස් එකේ හරි මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන ආයි භාවනා කරලා බලන්න ওই කියන තැනටවත් එන්න බැරි වෙන්න පුළුවන්. එහෙමනම් යෝගාචරය දැනගන්න ඕන මේ අපි යොදන වීරය. මනසේ නිශ්චලතාවය සහ වීරය මේ දෙක අපි සමීකරණයක් වශයෙන් ගත්තොත් වීරය ධන ඔන්න පොතක ලියා ගන්න. වීරය ධන මනසේ නිශ්චලතාවය ඉරක් ගහලා ලියා ගන්න. කය සැහැල්ලු. සතුට සහ සැහැල්ලු. ප්‍රීතිය සහ සැහැල්ලුව තමයි එන්නේ. හැබැයි දෛනික ජීවිතයේදී මොනවා හරි අපි අනවශ්‍ය දෙයක් කරොත් ඒ කියන්නේ හයියෙන් සින්දුවක් දාගෙන සින්දුවක් ඇහුවත් ඇති. පැයක් විතර ටීවී එක දිහා බැලුවත් ඇති ඔබට. මේ කියන දෙයට. එහෙම දෙයක් කරොත් කෙලින්ම බලපාන්නේ පසද්දි. පසද්දිට නෑ බලපෑ. ඕනනම් කරලා බලන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් දෙනේ දන්නේ නැහැ. ඇත්තටම මේ තමන්ගේ භාවනාව මේ දියුණු වෙන්නේ නැත්තේ මොකද? මොකද අපේ හිතේ යම් කිසි උපාදානයක් ක්‍රියාත්මක වුණොත් අර පස්සද්ධීට වඩා ඒක අභිභවක්. අන්නේ උපාදානයේ විසින් අර පස්සද්ධී විනාශ කරලා දාන. ඒක නෙගටිව් විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඍණාත්මක. කඩලා බිඳලා දාන. ඒ කියන්නේ ඒක නිකන් හරියට ඔන්න දොස්තර අපි හොස්පිටල් එකට ගිහලා තුවාලයකට බෙහෙතක් දාගෙන එනවා. බෙහෙත් දැම්මට පස්සේ තුවාලේ ටිකක් හොඳ වෙගෙන එනකොට තුවාලේ වටේ කහන ගතියක් එනව නේද? සාමාන්‍යයෙන් එහෙම වෙලා නේද? එහෙම සර්. තුවාලේ කහන තුවාලේ හොඳ වෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් එහෙම තියෙනවා. අපි ඒ කහන කැහිල්ලට කහන්න ගියොත් තුවාලේ තුවාලේ ආයි පෑරෙනවා. අන්න ඒ වගේ තමයි ඔය ඔය කුළුණුගේ සහ එරන්දිගේ ඔය භාවනා අත්දැකීම සාමාන්‍යයෙන් දවස් 4 භාවනා කරනකොට එනවා. සමහරවන පළවෙනි කමටා වර්තායනොත් එනවා ඔය කියන තැනට. ආවට තියාගන්න බෑ ඕගලන්ට. තියාගන්න බැරි මොකද ඕගලන්ගේ එදිනෙදා කටයුතු පස්සද්ධියට හරස් වෙනවා. මොකද ඕගොල්ලෝ කරන්නේම පස්සපැත්ත ගිනි ගන්න වැඩ කරන්නේ. දැන් පස්සපැත්ත සැහැල්ලු වෙලා මේක පස්සක් දාලා උඩ උඩ යන්න මට්ටමට දැන් ඉන්නේ ගුවන්ගත වෙන තත්ත්වයකනේ තියෙන්නේ භාවනාව. හැබැයි මනසට උපාදානයක්, කෙලේශයක්, දේශයක්, තරහක් ආපු ගමන් ඒ මනසේ ඇති වෙන දැවීම නිසා ඒ කයේ දැවීම හටගන්නවා. අටගෙන අර පස්සද්දී විනාශ කළා දානවා ආයි භාවනා කරාට පස්සේ ආයි දොන වார்த்தාවේ දානවා කලින් වார்த்தාවේ තිබුණා වගේ කයේ සැහැල්ලුවක් ආවේ නැත කියලා. කලින් කමඨා වார்த்தාවේ වගේ භාවනා වාරයේ වගේ මනස නිශ්චල වුණේ නැත. දාලා නැද්ද ඕන තරම් කමඨා වார்த்தාව. එවනම් අපි දැන් තේරුම් මේ පස්සද්ධිය සමාධිය දක්වා එන්නේ නැත්තේ මොකද? අඩුම තරමේ පස්සද්ධියවත් අපිට තබා ගන්න බැරි හේතුව මොකද? දැන් ඔතනේ පස්සද්ධියත් එක්ක බානා දැන් බලන්න අද අර ශාසිනී උපාසිකා කමටහතා දැන් කියවල බැලුවද ඒ වර්තන? අද දාලා තිබ්බේ. දැන් බලන්න යා යා දැන් ජොබ් එකෙන් එලවලා තියෙන ඉන්ටෙල් එකෙන්. <laughs> දැන් යාට ජොබ් එක නැහැ. ඉන්ටෙල් එකෙන් මම හිතන්නේ 17 17 13 17 දයින් කරන්නේ. ඒක දැන් වැටෙන්න යන්නේ. ඒක නිසා දැන් යාට ජොබ් එක නැති වුණා. ජොබ් එක නැති වෙලා දැන් ගෙදර ඉඳන් භාවනා කරනකොට භාවනා සාර්ථකව යට කරගන්න පුළුවන්. හ්ම් බාධා නැහැ. ඔව්. ඉතින් අපි දැනගන්න ඕන දේ තමයි ළමයි ගැනවත් ජොබ් එකේ කටයුතු ගැනවත් නෙමෙයි ඒ කියන්නේ භාවනාවට පූර්ණව කැප වෙන්න. දැන් මම මේ භාවනාවට කැප වෙච්ච කෙනෙක් කියන එක යෝගාචරය දැනගන්නේ පස්සද්ධියෙන් තමයි. පස්සද්ධිය එනවා කියන එක සෙල්ලම් පහ එකක් නෙමෙයි ඔක. කය සෑහළු වෙනවා කියන්නේ. දැන් ප්ලේන් එක පොළවෙන් ඉහළට එසවෙන්න තප්පරයකට තෙල් කොච්චර පුච්චන්න ඕනද කියලා බලන්නකො. තප්පරයකට එන්ජින් එක තප්පරයකට වට කීයක් කරකවෙන්නවද? ඒක භාවනාවෙන් එවිල්ලා තියෙනවනේ. ඒ කය සැහැල්ලුව කය සම්පූර්ණයෙන්ම බර නැති වෙලා කය නිකන් පා වෙනවා වගේ සැහැල්ලු වෙනවා වගේ සියුම් තත්යකටපත් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මනස කොයිතරම් නිශ්චලතාවයකටපත් වෙලා තියෙනවද? අනේ නිශ්චලතාවය තමයි දැන් කුළුණුට පුළුවන් අනිත් පැත්ත හැරිලා ළමයෙකුට බනින්. කෑ ගහන්න එපා කියලා. ඒ කියන කොටම වාගේ පස්සද්දී තමයි නැති කරන්නේ. දැන් ළමයින්ට තේරෙන්න ඕන අම්මට පස්සක් දී දිනවා. බලින් නැති වෙන්න. අම්මයි තේරෙනවා නම් අම්මා අපිටත් අයියෝ ජල්තර කේස් එකක් මේකේ මොනම හිතේ තප්පත් බා කතා යන්න ඔතන තමයි භාවනාව දියුණු වෙනවද නැද්ද? මොකද මම සෑහෙන කාලයක් කල්පනා කරා ඔතන මොකද්ද ඕට දෙන මේ සොලියුෂන් එක විසඳුම. ඇයි මේ ගොඩක් දෙනා භාවනා කරන්න බැරි කියන හොඳට අද භාවනා කරන හෙට සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඒකයිල දෛනික සතිය නෙමෙයි මම මේ කතා කරන්නේ හොඳේ. ඒක මතක තියන්න. දෛනික සතිය නෙමෙයි අපේ කොරෝනා කාලේ අර පරිස්සම් වුණේ. මාක්ස් දාගෙන නේද? මීටර් එකක් දුරින් හිටියේ. අන්න ඒ පරිස්සම ගැන මම මේ කතා කරන්නේ. ඕක අපි හැමදාම පරිස්සම් වෙන්න ඕන එකක් නෙමෙයි. ඕක ටිකක් පුහුණු වෙච්ච ගමන් ඕක ගන්න පත්‍යං වුණාට පස්සේ ඔටෝමැටිකලි තමන්ගේ ජීවිතේ මේක ඒ කියන්නේ ඒක අර කන්වර්ට් වෙනකන් අපි චුට්ටක් ඉන්න ඕන. මොකද්ද ඒකට කියන්නේ අර මේ බිත්තර අර මොකද්ද ඒකට දාන රත් කරන එකට මොකද්ද කියන්නේ? නෑ නෑ අර මේ ඉන්කියුබිලේටර් ඉන්කියුබිලේටර් ඉන්කියුබේටර් ඉන්කියුබේටර් ඒක තමයි අර අර ළමයිව බර අඩු වුණාම දාන්නේ මොකේද? අන්න ඒ. කියන්නේ ළමයාගේ අවශ්‍ය කරන බර ඒ කිලෝග්‍රෑම් ප්‍රමාණය ආවට පස්සේ එළියට ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑනේ ළමයා මැරෙන්නේ නෑනේ. අන්න ඒ කාල සීමාව පොඩ්ඩක් ඔයගොල්ලෝ පහු කරගන්නයි ඕනේ වචන. ඊට පස්සේ Taman automatically train වෙනවා පුහුණුව ලබනවා එදිනෙදා කටයුතු කරන්න ඕන විදිහ. ඒතර මම මේ දේ කරොත් මේක භාවනාවට බලපානවා කියන එක Tamanටම තේරෙනවා. අන්න එහෙම තේරිච්ච අය තමයි භාවනාව ඉස්සරහට අරගෙන ගියන් තියෙන්නේ. දැන් හොඳ උදාහරණයක් තනුජා ඉන්නවද? දැන් මේ ඔක්කොම දැන් ඔයගලන්ට ක්ලාස් එකක් දාලා කියලා දෙන මට්ටමට යා දන්නවනේ. දැන් ඉස්කෝලේට ගියා කොහොමද කටයුතු කරන්නේ ළමයි එක්ක අනිත් දෙමව්පියොත් එක්ක කොහොමද කටයුතු කරන්නේ ළමයා පන්ති අරන් යනකොට කොහොමද හිත රැක ගන්න ඕනේ. එහෙම පොඩි මේකක් එච්ච ගමන් ඒක එදා රෑ කරන භාවනාවට බලපාන විදිය කෙනෙක් එක්ක කතා කරාට පස්සේ ඒක එදා දවසේ කරන භාවනාවට බලපාන විදිය අන යෝගාචරයට අන්නේ ප්‍රඥාව පහළ වෙනවා. ඒ කියන්නේ මේ භාවනාව Taman තමයි මේන්ටේන් කරගන්න පුළුවන් මට. දැන් පළවෙනි දවසේ කය පස්සද්දයක් ඇවිල්ලා කය සැහැල්ලලා හුස්ම නොදිනී ගිහිල්ලා හිත තැම්පත් වෙලා මනස නිශ්චල වුණු කෙනාට ඒක යාට ඒක ඒක පළවෙනි වතාවට වෙන එකක්. දෙවෙනි වතාවට වෙච්ච එකක්. එයා දන්නේ නැහැ මේ හයියෙන් ගෙදර තව කෙනෙක් එක්ක කතා කරනකොට ඒක බාහනා පස්සක් දිහා බලපානවා කියලා එයා දන්නේ. එයා එයා අර ඒක ඔක්කොම වැරදි ටික කරලා ඊට පස්සේ බාහනට වාඩි වෙනවා. ඊට පස්සේ කියනවා මේ ඊයේ තරම් බාහනා හර්ථගුණේ නැහැ කියලා. දැන් භාවනා මනස නිශ්චල වුණාට පස්සේ ඔතනදී භාවනාවට ඔය ටෙඩි මොනව මොකද්ද කරන්න තියෙන්නේ භාවනාවට ඉන්න මොනවත් කරන්න දෙයක් නැහැ යෝගාචරය කරන්න ඕන පස්සද්ධිය රැක ගන්න ඕන. එතකොට තමයි ඕගලන්ට අර භාවනා නතර කර තැනින් නැවත ඊළඟ දවසේ භාවනා කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බොහෝම අමාරුවෙන් ආයේ සුමානියක් දෙයක් විතර බඩගාලා බඩගාලා යාන්තම් ආයි ඔය කියන තැනට ආයෙ. හරිද? ආයෙ ඇවිල්ලා මම කියන හරිය හොඳයි භාවනා දිගටම කරගෙන යන්න. දිනපතා කමටහවන්ත දාන්න කියලා කියනවා. සාමාන්‍ය එහෙමනේ කියන්නේ කාලය වැඩි කරන්න කියනවා. ඒක තමයි සාමාන්‍ය දෙන උපදේශය. මෙන්න පැත්ත බලාතිවත් නැහැ. සුමානකින් මාතකින් හිතන කමටහවන්ත. ඇයි දැන්? දැන් හෙට බලාපොරොත්තු වෙන අර භාවනා අත්දැකීම දැන් ඒක එන්නේ නැහැ. මොකද ළමයි එක රණ්ඩු වෙලා තමයි. ගෙදර අයින් කෙනකොට අයින් කෑ ගහනවා. එහෙම කරපු ගම අසුගි මෙතන. ඒක භාවනාවට දැඩිය බලපානවා. අපි ඒක හිතන්නේ නැහැ. අපි හිතන මේ කෙනෙකුට සැර කරා කියලා කොහොමද? ආය පස්සද්ධියට බලපන්න. යන්නේ ඒක තමයි කියන්නේ මනසේ මනසට අපි නිකන් අර නිශ්චල ජලයට අපි ගලක් ඇතෑරියට පස්සේ අර තරංග යනවනේ නේද? ගොඩාක් වෙනයි තරංග ගමන් කරන. අන්නේ තරංග තියෙන තාක්කල් පස්සද්ධියේ නැහැ. නිශ්චල වෙන්නේ නිශ්චල වෙන්නේ නැහැ. නිශ්චල වුණත් පස්සද්ධියේ නැහැ. මොකද පස්සද්ධිය කියන එක ඒක හරි අමුතු එකක්. ඒකට විද්‍යාත්මකව පැහැදිලි කරන්න බෑ. ඊ පස්සද්ධිය එන්නේ කියන අපිට කියන්න පුළුවන් මනස ඒකාග්‍ර වීම නිසා කය නොදෙනී ගිහිල්ලා සෑහලුවක් වෙනවා කියන එක විතරයි. මම සමහර අවස්ථා මම බලලා තියෙනවා. කොච්චර මනස නිශ්චල වුණත් කය දැනෙනවා, කය බර ගතිය දැනෙනවා, භාවනා කරන්න ඉපා වෙනවා. කොච්චර කරත් වෙලාව යන්නේ නැහැ නේද? එහෙම තියෙනවනේ. නිශ්චලතාවය තිබිලත් ප්‍රසද්ධිය ඉන්නේ. අලාතුරකින් ආයේ බාන කරලා බලන්න හිටපු ගමන් එන්න පුළුවන්. දවස් අධ්‍යයක් ගෙදර නිවාඩු දාලා ඉන්න බා කරලා බලන්න එනවා ටක් ගන්න. ආයෙ හිටපහද වැඩට ගිහිල්ලා කරලා බලන්න වෙන්නේ. <laughs> නොතර තමයි කතන්දරේ තියෙන්නේ. ඒක නිසා තපාරක් හරි කාය පස්සද්ධිය ඇවිල්ලා කාය සැහැල්ලුලා වුණා. ඒක හොඳට මතක තියාගෙන තමන් උපාසිකාවක් බාරපත් වෙන්න. කතා බහ කරනකොට වැඩි සද්ද දාලා කතා කරන්න යන්න එපා ළමයින්ට. මේකුණත් කකුල තියෙනකොට නම් පරිස්සමෙන් ඇල් වතුරත් නිවලා බොන්න නේද? දැන් තේරෙනවද? <laughs> ඇල් වතුරත් නිවලා බොන්න. කෝපයක් මෙහෙම ගන්නකොට උනත් මෙහෙම ඉබින් තියන්න. මේක හයියෙන් තිබ්බත් සමහරව. තේරෙනවද? දැන් උගලන්ට මම සැර කරාට පස්සේ මගේ හිතට එන මේ මේක මම දන්නවනේ. එන අද දවසේ මේ කතා කරනකොට ඒ පීඩනේ මම දන්නවා. ඒ එක දවසකට මට එහෙමනම් ඕගොල්ලන් කොච්චර ඉන්නේ? හැමදෙස්සෙම. කෙනෙකුට සැර කරලා බැන්න ගමන් නැති වෙන්නේ දෛනික සතියවත් මොකක්වත් නෙමෙයි අපිට ඕන දෛනික සතිය 100න් බනින්න පුළුවන් ඕන කෙනෙකුට හා ඕන තරම් තර කරන ළමයකට උනන. ඒතර දෛනික සතියේ මොනවත් වෙලත් නැහැ. ඉන්ද්‍රිය සංග්‍රහයට මොනවත් වෙලත් නැහැ. සීලයට මොනවත් වෙලත් නැහැ. පස්සද්දී විනාශ වෙලා. එදා භාවනා කරාට පස්සක් දෙන්නේ නැහැ. කරලා බලන්න. ඒක නිසා මම කියේ දැන් මේ කෝප්පේ පවා පාට දඩහන් ගාලා තිබ්බොත් ඒකත් ඇති. අර අර ඇස් ඔපරේෂන් කරපු හැටි කිය දෙනව නේද? ගයිඩ් ගයිඩ් නෝගේ. මේ වතුර කෝපේ පවා මෙහෙම හිමින් අල්ලන්න කියලා කියන. ඒ දවස්වල අපේ අම්මලා එහෙම ඇස් කර බුදුමුදුකක් අපි විදිහ. <laughs> හොස්පිටල් එකේ උපදෙස් දීලා තින්නේ මේ කෝප්පයක්වත් අල්ලන්න එපා කියලා මේ හයියෙන් ගන්න එපා. ඒක ඇහි අර මැහුම් වලට බලපාන. ටොයිලට් එකට කියලා තටමන්නත් එපා කියලා කියන්නේ. ඒක ඇස් වලට බලපාන. ඒක නිසා ඒ මට්ටමට භාවනාවට පස්සේ ඕක උපරිම සතියයි ඕක වෙන්නුම්. ඊට පස්සේ ඒක ඔටෝමැටිකලි එනවා. ගෙදර අයට තේරෙනවා දැන් මෙයාට පස්සද්ධිය ඇවිල්ලා තින්නේ. ගෙදර අයට තේරෙන්නේ නැත්නම් පස්සද්ධිය ඇවිල්ලා තින්නේ කියලා. ඒ කියන්නේ තමන් වෙනස් වෙලා නැහැ කියන එක. ඒක නිකන් ඔය අහම්බෙන් අහම් පස්සද්ධිය. අයි ලාභ තම මාසිකෙන් විතර තමයි පස්සද්ධිය එන්නේ. එහෙම වැඩක් නැහැ. ඒක නිසා අවවාගේ භාවනාත් දෙකම ලැබුවට පස්සේ අත්අපාය චලනය කරන එක පවා පරිස්සමෙන් කරන්න. දැන් ඔය මේ තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය නේද? මේ අතක් නවල දිගාරණ එක පවා දැනගෙන හිමින් කරන්නේ. කයි චලන පව. කුටියෙන් උන එකපාරට දඩාස් ගාලා නැගිටින්න යන්නේ නැහැ. හිමින් සැරේ. දොර වහනවා දොර හදපු කම්පැනියට ඇහින්න අපි වහන්නේ දොර. කම්පැනිටත් ඇහෙන සද්දෙන් දොරවල් වහන. ඔය බස් වලනේ ඩ්‍රයිවර්ලා ගියර් දාන්නේ නේද? බස් එක හදුව කම්පැනියට ඇහෙනවා ගියර් දානවා. බරාන් ගාලා දානවා. මොකද බස් එක මිනිහාගේ මේ දාලා අරනවා ගියර්. ඒ වගේ. එහෙම වුණාම අපි සීලයටත් නෙමෙයි බලපාන්නේ. හිතත් නිශ්චල වෙනවා. හිතෙත් නැහැ. හොඳට මෙතේ මේ තැම්පතුත් වෙනවා. ඔක්කොම හැබැයි පස්සද්දී ඉන්නේ සමාධිය නෑ. භාවනා විනාඩි 40ක් විතරක් කරනකොට භාවනා එපා. මෙච්චර හිත තැම්පත් වෙලා හරි අමාරු. පස්සපැත්ත රිදෙන මුළු ඇඟේම බර. වාඩි වෙලා ඉන්න එකත් දනිස්කක්කුන් ඔක්කොම ටික එන්න පටන් ගන්නවා. ඒ දැන් පස්සක් දිනේ. පස්සද්දී සුඛේ නැහැ. සුඛේ පස්සද්දී නැති. ඒක නිසා හරියට පරිස්සම් මම මීට කලින් කියපු නැති දෙයක්. කියපු නැති දෙයක් කියන්නේ මමත් ඒක ඇත්තටම මේ මේ මේකට මොකක්ද දෙන සොලියුෂන් එක කියලා මට මත් හොය හොය තමයි හිටියේ. දැන් මම ඇත්තටම පස්සේ තමයි තේරුනේ. අර මේ කුළුණු ගෙම්ම තමයි මමත් ඒක හොයාගත්තේ. එකපාරට මැරිච්ච කර ළමයින්ට කෑ ගන්න. ඒකෙන්ම තමයි මමත් ඒක මේ වුනේ. ඒ වගේ සිද්ධියක් ඇති සම්පූර්ණයෙන්ම භාවනාව මේ වෙන්නේ මේ වෙන්නේ. කරලා බලන්න. මොකද මේ දැන් මම ලබන සතිය අරෝෂගේ කමඨාමර්ථා කියලා දෙනවා එකින් එක. ඉතින් අපි එකින් එකට කියාගෙන යනකොට තේරෙයි ඒ කමඨාමර්ථාව ඒ කියන්නේ ඒගොල්ල භාවනාව කොයිතරම් දුරට මේ මේන්ටේන් එක. පවත්වාගෙන ගියාද කියන්නේ. එදිනෙදා ජීවිතේ ඒ තමන්ගේ ප්‍රතිපදාව හරියට මේන්ටේන් වුණ විදිය හරියටම අපිට දැනගන්න පුළුවන්. ඔය ශාචිනී එහෙම නිතරම මට කෝල් කරලා මේ ඒව මම රෙකෝඩ් කරගන්නෙත් නැහැ ඉතින් මේ ගොඩාක් දේවල් කියනවා කියන්නේ රැකියාව කොයිතරම් පීඩනයක් යාට එල්ල වෙනවද අර බෙන්ගාල බොක්ක වගේ ලොකු පීඩනයක් එල්ල වෙනවා සුලිසුලන් වෙනවා වගේ හිතට යට දැනෙනවා ඉතින් අර එයා ඉන්න මට්ටමේ හින්දා ඒක මැඩ පවත්වනවා විතරයි. භාවනා දියුණු වුණේ නැහැ. ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ අර පීඩනේ ඉවරයි. ඊටස් ගෙදර මේන්ටේන් කරගන්න. ගෙදර මේන්ටේන් කරන එක ප්‍රශ්නයක් නැහැ. එච්ච ගාන භාවනාවට අක් ගන්න දියුණු. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි කතා කරන වචනයක් පාසා කරන ක්‍රියාවක් පාසා මේ කාය පස්සද්ධියට සමාධියට ඒක බලපාන. මොකද ඒක නිකන් හරියට මේ කාය පස්සද්ධිය සමාධිය එනකොට නිකන් මේ අපේ හිත මෙහෙම අකුලෝ අකුලෝන එක තමයි වෙන්නේ. කර්ම අකුලෝ. හරිද මෙහෙම අකුලෝ කර්ම. මෙහෙම එක පැත්තක් හරි මෙහෙම තියෙනවා නම් ඒ සමාධිය එන්නේ නැහැ. සේරම එහෙම අකුලෝල ගන්න. අපි කරන්නේ මොකද්ද? එකපාරටම අර කර්ම කරලා අරක දිග්ගාර දිග්ගස්සලා දානවා. කර්ම හදන. කර්ම වක්‍රය හදන. අදපු ගමන් එක කෙලින්ම සමාධියට තමයි බලපන්. මොකද මනස නොසන්සුන්තාවයකටපත් වෙනවා. අපි ළමයිකට බැන්න ගමන් මිනිස්සේ නොසන්සුන්තාවය සමානට සතියක් විතර දෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. අර වතුර එනවා. මනස හෙලවිලා තින්නේ එකෙන්. ඒ හෙලවෙන්නේ කර්මය. කර්මය පරිසන්දෙනවා. ඒ කියන්නේ පරිසන්දෙනවා කියන්නේ කර්ම විපාකේ. පාකේ දිගටම ක්‍රියාත්මක වෙනවා. අපිට දැන් ඒ පංචස්ථාපයෙන් ඒකනේ දෙයක් වුණාට පස්සේ ඒක තමයි විපාක සිත්. අන්නේ විපාක සිත් කෙලින්ම ඇටැක් කරන්නේ සමාධියටයි අසද්ධියටයි. ඒක සතියට නිශ්චලතාවයට ඇටැක් කරන්න අමාරුයි. මොකද අපි ලොකු වීරයක් ෆෝස් එකක් අතන යොදලා තියෙනවා. ඒ ෆෝස් එකේ බලයට මනස නිශ්චල වුණාට සමාධියයි අසද්දේ නැහැ. මොකද අර සියුම් තරංගය ක්‍රියාත්මක වෙනවා තාම. අපි මොකද අර හයියෙන් ළමයි ළමයට බැන්නේ කේ විපාක. ඒ දේශසිත ඒකේ තරංගේ කම්පන තරංගයේ සෑහෙන දැන් අපේ සාමාන්‍යයෙන් අපි දැන් මේ කතා කරන වචනයක් පාසා විශ්වයට ශබ්ද තරංගේ පිට වෙනවා. ඒක අවුරුදු දහස් ගාණක් යනවා ඇතන. ගිහිල්ලා ගිහිල්ලා යනවා. ඒ වගේම අපේ මනස කැළඹුණාට පස්සේ ඒක දවස් ගාණක් වුණත් තියෙන්න පුළුවන්. ඒක හොඳම දේ තමයි භාවනාවට වාඩි ගත්තට වෙන දාතරම් භාවනාව යන්නේ. ඒක නිසා මනසේ අභ්‍යන්තරේ කලබව ගන්න නැතුව ඉන්න ඕන. මතු පිට පොඩ්ඩක් මේ මේකක් තියෙන. ඒක අපිට උස්මර හිත යොදවපු ගා ඒක හදා ගන්න පුළුවන්. අභ්‍යන්තරේ කැළඹුණොත් ඒක නිශ්චල වෙන්න සෑහෙන කාලයක් යනවා. තේරුණා නේද මං කියන්නේ? මම කලින් වැඩ කරේ මේ ටයර් ෆැක්ටරි එක වැඩ කරේ. ඒක ලොකු සොලිඩ් ටයර් ඔය ගල් ටයර් කියලා අපි කියන්නේ. ඔය මේ කාපට් දානකොට අර යන්නේ හෙට මෙහෙට කාපට් එක තලන්නේ. ඒ ඒ ලොකු ටයර් එකක් සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශ 150ක උෂ්ණත්වයකින් තමයි බාන්නේ. කියෝ කරලා කම්පවුන්ඩ් එක සල්ප සල්ප දාලා ඇක්සලරේටර්ස් දාලා රබර් එක කියෝ වෙනවා කියලා අපි කරන්නේ. කියෝ වෙනවා. ඔය මේ ගුඩ්ඩිය හොයාගත්තේ ඒකනේ සල්ප කියෝ කරන එකනේ. ඉතින් ඒ ඒ ටයර් එකක් නිවෙන්න සතියක් විතර යනවා. අපි දැන් හරියට බැරුවත් ප්‍රොබ් එකක් හීට් ප්‍රොබ් එකක් ගහලා තිබ්බොත් රූම් ටෙම්පරේචර් එකට එන්න අර ටයර් එකේ අභ්‍යන්තරයේ තියෙන හීට් එක රූම් ටෙම්පරේචර් එකට එන්න සති දවස් 3-4ක් යනවා. අපි හිතන නිවිලා කියලා ටයර් එක. නිවිලා නැහැ. සෑහෙන කාලයක් යනවා. ඒ වගේ දැන් මානස අභ්‍යන්තරය අපි කැළඹුණොත් ඒක නිශ්චල වෙනකන් සමාධියයි පස්සද්ධියයි ඉන්නේ නේ. එනිසා යෝගාචරය දෛනික ජීවිතයේදී ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. දෛනික සතිය අවුල් වුණොත් කෙලින්ම හිතවිලි භාවනාවට වාඩි වෙනකොට හිතවිලි භාවනා කරගන්න බෑ. ඒක අපිට තේරෙනවානේ. එහෙමයි සම්මා. ඒක ඒක හොඳට මත් පිටින් පේනවා ඒක මත් පිටින් වෙන චලනය. අපි අර වගේ කර්මයක් හදාගත්ත ගමන් වෙන්නේ කර්ම විපාක සිත් හටගන්න. ඒවත් සිත්නේ. සිත් හටගන්න. දිගින් දිගට. කෙනෙක් එක රණ්ඩු වෙලා බලන්නකො. නෝනා මාත්‍ය රණ්ඩු වෙලා බලන්න කොයිතරම් ඒ ගැන පංචස්ථාපය දවස් කීයක් වෙනකන් ඒක තියනවද කියලා. අර කම්පන තරංග එනවද කියලා. දැන් භූමි කම්පාවක් වුණාම කම්පන තරංග එනවනේ මාස ගාණක් යනකම්. එතන කුඩා කුඩා භූමි චලන ගොඩාක් වෙනවා. අන්නේ චලනය වෙන තාක් පස්සද්ධිය එන්නේ. ගොලෝ කරන්නේ අන්නේ සියුම් චලනය ඇති කරගන්නවා මනස අභ්‍යන්තරේ. ඒ නිසා අද මේ වැඩසටහනේ කායපස්සද්ධිය යම් තාක් දුරට ආපු කෙනෙක් ඉන්නවා අද මේ වැඩසටහන අවසන් කරන්න කලින් අදිෂ්ඨාන කරගන්න මම මේ මනසේ මේ තියෙන නිශ්චලතාවය මම අඛණ්ඩව පවත්නවා එදිනෙදා කටයුතු වලින් ප්‍රවේශම් වෙනවා කියන්නේ. අන්න එතකොට තමයි අපි කියන්නේ යා ප්‍රතිපදාව වෙනුවෙන් කැපවෙච්ච පුද්ගලයා. එයාට භාවනාවට වාඩි වෙච්ච ගාම පස්සද්ධිය දෙනවා. සමාධිය ඇති වෙනවා. නිවන් දකින්නවා කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමී. නිවන් දකින්න එකදී තව ගොඩක් ඈත. අන්න එතකොට එයා සම්පූර්ණ පූර්ණව යෝගාචරයේ බාරපත් වෙනවා. ඊටසෝක ටික කාලයක් පුහුණු වෙනකොට ළමෙක් කෑ ගැහුවා කියලා, මහත්තයා කෑ ගැහුවා කියලා, නෝනා කෑ ගැහුවා කියලා මතු පිටින් චලනයක් ඇති වුණාට අර අභ්‍යන්තරයේ කැළඹෙන මට්ටමේ විපාක සිත් කර්ම හදාගන්න යා පෙළඹෙන්නේ නැහැ රණ්ඩුවට ආව තිමීන් සැරේ ෂේප් වෙලා යනවා ප්‍රශ්නයක් ආපු ගමන් කෙලින්ම කවුරු හරි ඕන රෙඩි තමන් එක්ක කතා කරන්න එනවනම් තිමීන් සැරේ මාරු වෙලා යනවා කතා බහ කරන්න යන්නේ එතකොට අර අහපු ටිකෙන් එහෙම නැත්තම් සමහර වෙලාවට එහෙම යන්න බෑනේ කෙනෙක් කතා කරනකොට. ඔෆිස් එකේ යනකොට ඉන්නවා. අහගෙන ඉන්නකොට මතු පිටව. අර වතුරේ මතු පිට චලනය වෙනවා. ආ ඔව් ඔව් ඒක නේද? ඒක තමයි බලමු බලමු. කියලා ඉතින් මොකක් හරි දැන් කියන. හැබැයි ඒක නෙන්නම් කියලා දැන් එයාක හිතට දාගත්තොත් අභ්‍යන්තරයෙන් කල්පනා කරගත්තට පස්සේ අභ්‍යන්තරේ චලනය වෙනවා. අන්නේ අභ්‍යන්තරේ චලනය වුණොත් නම් ඉතින් ආයේ සුමානයක් යනකම් බාන හරියන්නේ නැහැ. ඒක නිසා චරණය මතු පිටින් තියාගන්න. කවුද මේ තනුජා ඉන්නවද? ගියාද? ඉන්නව නේද? ඉන්නයි. ඇහෙනවද? ඇහෙන්නද? ඇහෙනවා. ඇහෙනවා මේ දැන් කියපු කතාව අහගෙනද හිටියේ මං කියපේ. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ දැන් මොකද කියන්න තියන්නේ? ඇත. ඔව් හයියෙන් කතා කරන්න ඕන. මොකද්ද කියන්නේ? ඇත්ත ස්වාමීන් වහන්සේ. ඇත්ත කියලා හරියන්නේ නැහැ යෝධියක විස්තර කරන්න. දැන් මෙයාට කියලා දෙන්න ක්ලාස් එකක් කරන්න. මාත් මටත් මෙහෙමයි වුණේ මමත් මෙහෙමයි පුහුණුනේ කියලා. ඒක ඇහුවේ. එන්නේ මොකක්ද තිබ්බයි මේ ගොඩක් අර ළමයි එක්ක ගම් දෙනු කරනකොට ගොඩක් මේ ඒක අර ඉබේම වගේ හැදුනා ඉතින් මේ මටම තේරෙනවානේ මේම ගියාම මේක මේ භාවනාවට බලපානවා කියලා ඒකෝදි මම ඉබේම මගේ අරන එයාලත් හුරු වුණා හැබැයි එයාලත් මගේ ක්‍රමේ ටික ටික හුරු වුණා ඔව් ඒතර තමයි මොකද කරේ ඒකට හුරු වෙන්නේ හුරු වෙන්නේ ඉතින් මම මගහරින එක තමයි කරේ කියන්නේ මට එයාලට බයින් වුණා වුණොත් මම ඒක බයින බයින් නැතුව ඒකට වෙන මොකක් හරි යාලට දැන් එයාලා දැන් ෆෝන් එකට එහෙම ටිකක් අර බලන වෙලාවල් තියෙනවනේ මං කියන වැඩේ නොකරත් මං කරන දේ ෆෝන් එක අරන් තියෙනවා දෙන්නේ නැහැ. අර මම බයින්න යන්නේ වෙන මොකක් හරි විකල්ප ක්‍රමයක් මේකට යොදා ගන්න. ඒ කියන්නේ හිත කැළඹෙන දේවල් කරන්න යන්නේ. කරන්නේ දැන් දැන් දැන් උනත් අර ස්කෝල් වෝඩර්ස් වන් මාසිට ගියාලා ගෙදරනේ. දැන් ගියේ උනත් වෙලාවකට හැඩි කරනවා යාලා. මම මුකුත් කියන්නේ ඉතින් ගේ හැඩි වුණාට කමන්නේ හිත එහෙම තියාගන්න මම මුකුත් කියන්නේ යාලා යාලාම ඉතින් අස් කරනවා ඊට පස්සේ මම මුකුත් කියන්නේ. ඕක තමයි ආල <laughs> පිඟාන හෙදුවේ නැත්නම් හෙටත් තියෙන මේ පිඟාන. <laughs> ඒකෙම කාපන්. <laughs> දැන් අපි මොකද කරන්නේ? ගෙන්නලා බයිනෝ දැනලා යා අම්මම හොදනවා. ළමයාට ගෙන්නලා බයිනෝ. දැනලා යනවා. ඉතින් ඒ වගේ එකක් හොඳටම ඇති. හිත අභ්‍යන්තරයේ කලබව. මොකද ළමයින්ට බැන්න කියලා මොකද කුසල් වෙනව නෙමෙයි. ඒවත් අකුසල් වලට තමයි දේශ සිත්නේ හටගන්නේ. එහෙමයි. ළමයි හදා ගන්න තමයි බයින්නේ. නමුත් හිතේ දේශේ ක්‍රියාත්මක වෙන්නේ. තමයි හිත අභ්‍යන්තරයේ අර තියෙන සංසුන්කම සාමය පීස් එක නැති වෙලා යනවා. මේ වෙක නැති වෙනවා. ඒක හැදෙන්නේ නැහැ ඉතින් ලේසියෙන්. හැදෙන්න යනවා සෑහෙන කාලයක්. හැදෙන්න හම්බෙන්නෙත් නැහැ. ඊට පස්සේ තව මොකක් හරි ඉල්ලඩක් දාගන්න ඕනේ. වලියක් දාගන්න ඕනේ. ඒක නිසා ඒ එකපාරක් හරි මනස නිශ්චල වෙලා සංසුන් වුණා නම් එතකොට යෝගාචරය දැනගන්න ඕනේ මට මෙතෙන්ට එන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එන එක නෙමෙයි. මොකද්ද? එතන රඳවාගන්නේ. ඒක මේන්ටේන් කරන එකයි ප්‍රශ්නේ. මේන්ටේන් ඒක මේන්ටේන් කරන්න නම් අර තනුදා කිව්වා වගේ තනුදා උපාසිකා කිව්වා වගේ එතෙන්ට බලපාන දේවල් අඳුර ගන්න. එදිනෙදා ජීවිතේ. එහෙමයි. හේතුව. ඔව් අන්න එතකොට එයා සම්පූර්ණයෙන්ම ජීවිතේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් කෙනෙක්ගෙන් ආව ඔයාගේ මුළු ජීවිතේම කැප කරලා තියෙන ළමයි වෙනුවෙන් කියලා කිව්වොත් අන්න එයාට බෑ ඒක. ඔව්. එයා සම්පූර්ණ භාවනාව වෙනුවෙන් තමයි ජීවිතේ කැප කරලා දෙන්නේ. හැබැයි ළමයින්ටවත් කාටවත් කිසිම අසාධාරණයක් නැහැ. ළමයින්ටත් සාධාරණයක්. එතන ඉස්ටයිලා තියෙන ළමයින්ට බනින්නේ නැහැ. එහෙමයි සාමාන්‍යයෙන්. අපි හිතන ළමයි ගැන හිතනවා කියලා කියන්නේ අපි දවසකට ආ වැඩි වාර ගන්න ළමයින්ට බනිනවා කියනවා. ළමයින්ටත් එපා වෙනවා. ළමයි හැදෙන්නෙත් නැහැ. ඒ සයිකොලොජිකලි ඉතින් අර ළමයි තවත් පිරිහෙන බයින්නින්. එහෙමයි. එහෙමයි. ඒ නිසා අපි ළමයි එක ගනුදෙනු කරනකොට විශේෂයෙන් උගෙන පේන කටයුතු වලදී උනත් අපි ඒකට අලුත් ක්‍රම අර තනුජා කියන වගේ අලුත් ක්‍රම අපි හොයාගන්න. ඒත කලඹෙන්නේ නැතුව මේ ගනුදෙනුව ගත කරගන්න. ඊළඟ භාවනා වාරයට වෙනකන් හිත <laughs> තැම්පත් භාවය තියාගන්න. ඊට ඒක තව ටිකක් දියුණු කරගෙන ඒක පවත්වා ගන්න ඕන. යම් කිසි මට්ටමකට ආවට පස්සේ ඒක හිත ගන්නට හැදුනට පස්සේ ටෙම්පරාදු වුණාට පස්සේ විශේෂයෙන්ම නාම රූප පරිච්ඡේදයට එහෙම හොඳට සමාධිමත් වෙලා ඊ ටික වැඩුණාට පස්සේ ඊට පස්සේ ඕන ලයිසන් හම්බ වෙනවා ඊට පස්සේ ඕන දෙයක් කරන්න. ඊට පස්සේ මොනවත් වෙන්නේ නැහැ හිතට එහෙම ලේසියි. තමන් කාලයක් භාවනා නොකර හිටියොත් ඇරෙන්නේ. නාම රූප පරිච්ඡේදයට ආවා කියන්නේ ඉතින් අර බේබි රූම් එකෙන් එළියට ළමයා ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒතර අම්මට බාර දෙන්න පුළුවන් ළමයා. ඒතර ඕන දෙයක් කන්න බොන්න දීලා තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. සෞඛ්‍ය සම්පන්න භාවය ඇත්තට. ඔකට උපරිම ඕන සති දෙකක් ඔගොල්ලෝ සති දෙකට කල්ප ගණනක් මත තියාගන්න. කල්ප ගණනක් ප්‍රස්තියාදු වෙන්න වෙනවා. කර්මකයෝ. දැන් හිත හිතන්න ඔය කාය පස්සද්ධිය කියන එක නාවොත් ඔගොල්ලෝ හිතනවාද මෛත්‍රී බුද්ධ සාසනයයි කියලා? ඒකෙ දෙන්නෙත් නැහැ. මේක මෙච්චර මේ කියලා දෙන ඒ කාලේ Facebook තියේද කියලා කව කොහොමද දන්නේ මොනවද තියෙද්දි කියලා මොකද කොහේ ඉපදෙලා සීදී කියලා කවුද? ඈ කිසිම ෂුවර් එකක් නැහැ. අපේ මේ සූර්යාට උඩරිම තියෙන දා අවුරුදු බිලියන 4යි. හරිද? එන හතරෙන් ඔක්කොම ඉවරයි. ඉන්ධන ඉවර වෙනවා. ගෑස් ඉවර වෙනවා. හයිඩ්‍රජන් ඉවර වෙනවා. ඔක්කොම ඉවර වෙනවා. හයිඩ්‍රජන් හීලියම් කතන්දරේ වෙනස් වෙනවා අතන. ඔය අවුරුදු බිලියන 4 ඇතුළත කරගන්න ඕන කරන දේ. ඊට පස්සේ ඉතින් වෙනසක් වලකට තමයි යන්න තියෙන්නේ. දැන් අපේ ශීරපතය ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටෙත් එක්ක දැන් මර්ජ් වෙලා තියෙන දැනටම ඒ දෙක එකට ගැටෙනවා. තව අවුරුදු බිලියන 7කින්ද කොහෙද ගැටෙන්නේ. ඒ ගැටනකොට අපේ සූර්යයා නෑ එතන. සූර්යයා නෑ එතකොට ඔක්කොම බුද්ධ ශාසන කතන්දර ඉවරයි. ඊළඟට මේ ඉන ජීවීන්ට යන්න වෙනවා වෙන ලෝකල් ගෲප් එකේ වෙන තැනකට යන්න එතන ගිහිල්ලත් එතනත් ඉතින් බුදු කෙනෙක් පහළ වුණොත් තමයි හැම සක්වලේම බුදු පහළ වෙන්නේ පෙමේ චක්‍රාවටි 1000ක් තියෙනවා. ওই 1000 කියලා මර්ජ් වෙනවා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවටෙත් එක්ක. සවුරුදු බිලියන 7කින්ද කොහෙද? දැන්ටම ග්‍රහලෝක මේ තරු ඒ ගහලෝ තරු මෙහෙට එනවා මෙහෙ තරු එහෙට යනවා කියලා දැන් තමත් හොයාගෙන තියෙන. දැන් තම ලං වේගෙන එන්නේ. අද ඈතට විහිදෙන දූවිලි වලාව ටිකක් දැන් ලං වෙලාට තියෙන. දවරුදු එන්න එන්න තප්පරයකට කිලෝමීටර 10 100 ගානද කොහෙද ලං වෙන්නේ? තප්පරේ. මර්ජන්. මර්ජන ලොකු චක්‍රාවටයක් එන්නේ. දැන් ඕක ගැන මේ මේ ඕව ගැන සක්වල ගැන කියන්නේ ගිය තමයි කම්පියුටර් කියන්නේ දැන් තාම <laughs> ඒක කරගන්න බැරුව ඉන්නේ. මේ ඊට පස්සේ යා ඉතින් කට උතර නැහැ ඊට පස්සේ. ඉතින් දැන් කොහේ බුදු කොහෙට යන්න වෙයිද? මොකද අපි අපේ එකට වඩා ගොඩක් විශාල ඇන්ඩ්‍රොමේඩා චක්‍රාවය. ඒ අලුත්ම තැනකට යන්න වෙන්නේ. තව අවුරුදු බිලියන 4ක් යර්පස් ඉන් මේ සතියක් සති දෙකක් ඉවස ගන්න බැරුව බලන්න කොච්චර දුරක් ඔයගලන්ට යන්න වෙයිද කියලා. කල්ප කියන්නේ කල්ප වලින් කියන්න බෑ ඉලක්ක. බිලියන ට්‍රිලියන ගණන් තමයි ඊට පස්සේ. මොකද නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මේ ශක්වල විනාශ වුණා කියලා නිවන් දකින්න බෑ වෙන එකකට ට්‍රාන්ස්ෆර් වෙන්න. යන යවන. එතනත් කොතනින්ද පටන් ගන්නේ කියලා අපි කොහොමද? ශක්වල කොයි දිලේවා හැදිලා තියෙනවද? ඉතින් ඒක නිසා මේ එක දවසක් භාවනා කරලා ලැබුණ ඒ කායපස්සද්දී අපිට රැකගන්න බැරුව ඒක සමාධිය දක්වා දිනු කරගන්න බැරුව සමාධිය ප්‍රඥාව දක්වා සංස්කාරයන්ගේ යථාභූත ස්වභාවය වටහා ගන්න දක්වා දිනු කරගන්න දිනු කරගත්තා නම් ඔය ඔය ජර්නි එක ඔතනින්ම නතර ගන්න පුළුවන්. ඉවරයක් කළා දාන්න පුළුවන්. ඒක නිසා මේ gedara එක සතියක් දෙකක් ඉන්න ඉවස ගන්න බැරි වෙන එකේ ප්‍රශ්නේ තමයි. ඉතින් මම ඔය කිව්වේ ඉස්සරහට විඳින්න තියෙන දුක. ඉසෙල්ලන් නැහැ ඉතින්. ලොකු දුකක් තියෙන විඳින්න. තේරෙන්නේ නේද කියන්නේ? ඊටානින්ද මොකක් කර න්‍යෂ්ටික යුද්ධයක් එහෙම આવොත් එහෙම දෙකක් පිපරුවොත් ඇති හරියට. ඔක්කොම ඉවරයි. නතර වෙන්නේ නැහැ ඒක නිසා යෝගාචරය දැනගන්න ඕන දේ තමයි මම මෙතෙක් කිව්වේ විශේෂයෙන්ම මෙතෙක් කාල නොකියපු කාරණා. රහස සීක්‍රට් එක තමයි මම කිව්වේ. ඉතින් යෝගාචරය දැනගන්න ඕන තමන්ගේ ඒ භාවනා මාර්ගය හරියට නිවැරදි මේ දෙන උපදේශ අනුව ඒක හොඳට මතක තියාගෙන පොඩි කැපකිරීමක් කරන්න තමයි තියෙන්නේ. සුළු කැපකිරීමකින් විශාල කල්ප ගාණක් නතර කරගන්න පුළුවන්. බ්‍රේක් ගාලා නතර කරන්න පුළුවන් කල්ප ගාණ. නතර කරගන්න පුළුවන් ආත්ම භාව දෙක තුනකට මේක අඩු කරගන්න පුළුවන්. අප තීද්දි ඒක නොකර කල්ප ගාණක් යන්නේ. ළමයි දෙන්නේ තුන් දෙනෙක් වච්චර කරදරේ නම් ඊළඟ තව ළමයි කී දෙනෙක් හම්බෙන්න ඉන්නවද? නේද කුල්ලු. <laughs> තව වච්චර දිනවද කරන්නේ? දුක ඉවර වෙන්නේ නැහැ නේද? මේ භාවයේ දුක ඉවර වෙලාද? නේ? දැන් පටන් අරන් නැහැ හරියට. දැන් කාට හරි මොන හරි තියෙනවද ප්‍රශ්න දරගන්න? වෙලාව තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ පස්සක් ධාවනය කියන්නේ එතන ඉහට ඒකාග්‍රතාවය දැනගන්න බව සිද්ධියක් ගැනයි අපි හිතන්න බෑවා. නෑ ඔය පස්සක් දිනය කියන්නේ නිශ්චලතාවයේ තියෙන මනසේ නිශ්චලතාවයේ තියෙන සතිය තියෙනවනේ. හ්ම්. සතියේ නිශ්චලතාවය හදලා තියෙනවා හදලා දෙනවා. වීරිය හදලා දීලා තියෙනවා. එහෙමයි. සත්‍යයි වීරයයි ඒ දෙක එකතු වුණාට පස්සේ හිතට ප්‍රීතියක් හට ගන්න ඒක. එහෙමයි. පස්සද්දී දක්වා ප්‍රීතිය ප්‍රමෝදයේ දක්වා ඒක අර යන්න ඕන. ඊපස්සේ ඒක පස්සද්දී දක්වා යනවා. එතනින් යහට යෝගාචරයට මොනවද කරන්න බෑ ඉතින්. යෝගාචරයට පුළුවන් නිශ්චලතාවය. මනසේ නිශ්චලතාවය. ඊට පස්සේ ඒකාග්‍රතාවය ඊළඟට සමාධි. සමාධි දැනුවත්. ඔව්. එතකොට හැමතිස්සෙම අපි අර නිශ්චලතාවයට අවිල්ලා පොඩි පස්සද්ධියක් ආපු ගමන් යෝගාචර දැනගන්නවා දැන් හරි තැටිය රත් වෙලා තියෙන දැන් රොටිය පුච්ච ගන්න තියෙන්නේ රොටිය පුච්ච ගන්න නම් රැක ගන්න ප්‍රතිපදාව පවත්වා ගන්න නිදා ජීවිතේ එහෙමයි සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් එක තියෙන්නේ භාවනාවේදී නෙමෙයි දෛනික ජීවිතේ එහෙමයි සෝනන් දෛනික ජීවිතේ අපි අපි ගන්න action to reaction බෑන්නොත් බයිනවා කැත්තර පොල්ල වගේ ගැහුවක් ගහනවා. <laughs> නිව්ටන්ගේ තුන්වෙනි නියමය තමයි ඔතන. ක්ෂන්ට රියැක්ෂන්. ක්ෂන්ට රියැක්ෂන් කරලා පස්සද්දී නැති කර ගන්නවද? නැත්නම් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන ආ හොඳයි තීරයන් මං කවුරු බැන්නත් මොනව කරත් මම මම දන්නවා මම බයින් ඉන්න ගියොත් මට මොකද වෙන්නේ වෙන්නේ කියලා. එහෙමයි. ඒ කියන්නේ යා ගැන හිතලා නෙමෙයි තමන් ගැන හිතලා තමයි නිහඬ වෙන්නේ. මනස අභ්‍යන්තරයේ අර පසද්දී හොඳට නිතර මතක් කරගන්න. මේ භාවනාවේ මෙන්න මෙහෙම එකක් ආවනි කියන එක ඔළුවට හැම තිස්සෙම ගන්න ඕන. සාමාන්‍ය ජීවිතේ. ඒ ගැන ඒ ගැන සතුටු වෙන්න ඕන. එහෙමයි. භාවනා කර හැම කෙනෙක්ගෙන් බලන්න අරෝෂාගේ ජීවිත කතාව බලන්න. එයා ඒ ධර්ම මාර්ගය යන කොයිතන සතුටු වෙලා තියෙනවද කියන්නේ. පොඩි කාලේ ඉඳන්. එයාට ඒක කරගන්න බැරුණාම ගොඩක් මේ වෙලා තියෙනවා. භාවනා වෙන භාවනා අත්දැකීම් එක්ක නෑ මම මේ මේ දේවල් ජීවිතේ අතහරින්න ඕන. මේවත් එක්ක හිටියොත් මට භාවනා කරගන්න බෑ. ඒ නිකන් හිතෙන්න ඕනේ. ඔය භාවනාදී හිතන්න යන්න එපා. ඒව නිකන් ඉන්නකොට හිතෙන්න ඕන නිකන්. දැන් අපි හිතමු මොකක් හරි නෝට් එකක් ලියලා ඉන්නවා ඔෆිස් එකේ වැඩක්. කම්පියුටර් ටයිප් කර කර ඉන්නවා. පොඩි විවේකයක් එනවනේ. ටක් ගාලා අර සමා අර පස්සද්දී පොඩ්ඩක් මතක් කරගන්න භාවනාවේදී ආ. සමහර විට කම්පියුටර් ටයිප් කර කර ඉන්නකොටම පස්සද්දී එන්නත් පුළුවන්. මත්. ඒක ජීවිතේ කාවද්දගෙන ඒකත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අනිත් අය බැන්නද අනිත් අය වැරදි වැඩ කරාද මම කියන දේ කරාද නැද්ද ඒවා අදාළ නැහැ. ඒවත් එක්ක මේ එකක් නැහැ කියන්නේ. ඒවත් එක්ක ගනුදෙනුවක් නැහැ. එතකොට තියෙන්නේ ළමයින්ගේ කටයුතු, ඔෆිස් එකේ කටයුතු කටයුතු කටයුත්තක් වශයෙන්. යුතුයකමක් වශයෙන්, වගකීමක් වශයෙන් කරනවා මිසක් බෙල්ල බැන ගන්න යන්නේ නැහැ ඒවා. කරේ බැනගෙන කරන්න යන්නේ නැහැ. අන්න එහෙම කරොත් තමයි පස්සද්ධිය. ස්ථාවරව හැම භාවනා වාරයකදීම අන්න එක අත්දක ගන්න පුළුවන්. අන්න එතකොට සතුටක් වෙනවා. එතකොට පස්සද්දි ඩබල් වෙනවා. දැන් සද්දාව ඩබල් වෙනවා. දැන් දැන් තේරෙනවනේ මේක දැන් ප්‍රතිපදාව නියමන ලස්සන්ට යනවා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මාරයටත් පස්සේ ආව ආයි වෙනස් කරන්න බෑ. එයා කියන්නේ ඊට පස්සේ කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. එයා දන්න එයා යන්න ඕන තැන දුන්නයි හිතලේ අරන් විදින්න ඕන තැන එයා දන්නවා. යන්නවන මාර්ගය. අර දුන්නෙන් පිට වෙච්ච ඊතලයක් වගේ යා කේල් එකට යනවා. එහෙම යනකොට gedara අය කරන වැඩ ටික අර උඩින් ඉඳන් බලන් ඉන්නවා වගේ CCTV කැමරාවකින් වගේ පේන්න ගන්නවා. ළමයි කෑ ගහන රණ්ඩු වෙනවා දෙන්නත් එක්ක නේද? අර CCTV කැමරාවකින් බලන් ඉන්න පුළුවන්. ළමයි මේ මේම කරනවා. තමන් නිකන් hina වෙවි ඒ දිහා බලන් ඉන්න. බලන්න කොච්චර ජොලියක් තියනවද කියලා. ඒවා මගේ කරගන්න ස්වාමිනාට ඇත්තටම ඒවා මගේ කරගන්න එක හැමදේම ඔය ඔක්කොම ප්‍රශ්න වෙන්නේ. ඔව්. දැන් ගෙදර අය අර කිල්ලනවා මේ කිල්ලනවා නේද? ට්‍රිප් යන්න කතා කරනවා එළියට යන වීකෙන්ඩ් එකේ මෙහෙම යමු. තමන් උඩින් නම් බලන් ඉන්න. <laughs> CCTV කැමරාවක් කරනවා. මේ මොන දේ කරත් ඒගොල්ලොත් එක්ක ගියත් පාටි වලට ගියත් වෙඩින් වලට ගියත් බර්ත්ඩේ පාටි වලට ගියත් අභ්‍යන්තරේ කූල් එකේ විතරක ගන්න. ඔව්. එයා එක යන්නෙම ඒ මම මේ පාටියට යන්නේ පස්සට තියාගෙන. එහෙම නැත්නම් මනස අභ්‍යන්තරේ සංසුන්ව තියාගෙන තමයි මම යන්නේ. ඒක ඔය පාටි නෙමෙයි පාටි 10කට ගියත් <laughs> ඒකට මොකක්වත් දෙන්නේ නැති බව එයා දන්නවා. තේරෙනවද කියන්නේ මේ? මයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. කො සතියයි පුහුණු වෙන්නේ. පුහුණු වෙච්ච ගම ඒක ඇඟට එනවා. ඉතින් බලන් ඉන්නවා වගේ ඔක්කොම නිකන් පේන ඉච්චර. මනස උඩ කැළඹෙනවා අභ්‍යන්තරේ. ඔහොම තැම්පත් වෙලා දෙන්නේ. ගංගා ගලන්නේ නේද? උඩ නිකන් සුළුසුළුක තිබ්බා යට නිකන් තැම්පත්. උඩ විතරයි. සමහර ගංගා දිනන උඩ තැම්පත් යට කැණිලා. <laughs> මණ්ඩිල කියන්නේ අන්නේ. පාස කම්මන්නේ සුද්ධ සුදුරේදී පොරෝගෙන යනවා නේ සීල් ගන්න යනවා භාවනා කරනවා මේ මම ඇත්ත ගෙදර ගිහලා බලන්න ඕන වැඩි <laughs> <laughs> අභ්‍යන්තරේ සුළුසුලම් වුණාට දෙන ඒගොල්ලන්ට තමයි මම කියන්නේ උපාසක අම්මණ්ඩි කියලා <laughs> අම්මණ්ඩි හොඳයි තමනාර තියනවද ඉවරද අද මොම වැදගත් දෙයක් කිව්වේ සීක්‍රට් එකක් කිව්වේ නේ. එහෙමයි. එහෙමයි. අද කරපු වැඩසටහන තමයි අතර වැදගත්. එහෙමයි. දවසින් දවස වැදගත්. දවසින් දවස වැදගත්. කියන්නේ අද මේ වැඩසටහන කරන්න තමයි අර කලින් වැඩසටහන් ටික ගන්න පෙළ ගැහිලා ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් දැන් මේ වැඩසටහන එහෙම කරන්න බෑ. වැඩසටහන් ටික තියුන් නැත්තම්. තියුන් නැත්තම්. ආ ඒ ටිකෙන් ආපු පන්නරේ මෙතෙන්ට එනවා. අපිට එන්න පුළුවන් ඊට පස්සේ අපිට ලබන සතියේ ඉඳන් පුළුවන් ඒ භාවනා යෝගින්ගේ භාවනා අත්දැකීම් ඒක ඇනලයිස් කරලා එකින් එකට ඒක කරලා දෙනවා ස්ටඩි කරන්න පුළුවන්. මොකද අපිට දැන් තව සති දෙක තුනක් යනකොට මාගේ වැඩ පටන් ගන්න තියෙනවා. ගොඩාක් වැඩ තියෙනවා ඉගෙන ගන්න තියෙනවා මේ තරඩක ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කරන්න. තේරුණා නේද? එහෙමයි සර්. දැන් මොන හරි දැනගන්න තියෙන අවස්ථාවක් දෙන්න පුළුවන්. මොකද නැද්ද දැනගන්න? තියෙනවා. සමිනාසේ පොදු දෙයක්. භාවනා කරනකොට ඒකාග්‍රතාවය ගැන දැනුවත් වෙන්න කියන එක ස්වාමීන් වහන්සේ කිව්වහම කොහොමද අපි අපි දැන් ලියන්නේ මනස ඒකාග්‍රතාවය කියන්නේ අපි කරන්නේ අපි ලියනකොට ලියන්නේ මනස ඒකාග්‍ර වුණා එහෙම ලියනවනේ ස්වාමීන් වහන්සේ ලියන්නේ ඒකාග්‍රතාවය දැනුවත් මනස නිශ්චල වුණා කියලා කියන්නේ මනස නිශ්චල වුණා එහෙමයි නිශ්චල වෙලා කොම වීරිය පස්සද්ධිය ඊ ටික ඔක්කොම කම්ප්ලීට් වුණාට පස්සේ තමයි ඒකාග්‍රතාවය එන්නේ. එහෙම. ඒ බව දැනවත් තමයි අර නිශ්චලතාවයටත් ඒකාග්‍රතාවය කියන. දැන් නිශ්චලතාවයට ඒකාග්‍රතාවය එක්වහම ඒතර ආයි පස්සද්ධිය ගැන කතරම් නම් වෙන්නේ නැහැ එතන. පස්සද්ධිය පස්සෙන් ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියන්නේ කෙලෙම සමාධිය තමයි. එහෙමයි දැන් අපි ඒ කොටස පස්සද්ධිය ගැන නමුත් ඕගොල්ලෝ එක්කෙනෙකුටවත් සමාධිය නැහැ. සමාධිය නැහැ. ඒකයි මම කියන්නේ ඒකාග්‍රතාවය කියන වචනේ දාන්න එපා කියන්නේ. ඒක තමයි මම කියන්නේ ගිය ස්වාමීන් වහන්සේ දැන් අපි පස්සද්ධියේ මට්ටමකට ඇවිල්ලා නැතුව අපි ඒකාග්‍රතාවයෙන් වචනේ යොදනකත් වැරදි කියලා මම හිතාගෙන ඔව් මනස නිතර උනන් ඒකයි මම ඒ අර වචනේ රීප්ලේස් කරා කිව්වේ ඒකයි වචනේ අයින් කරා ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ ඒකාග්‍රතාවය ගැන කියන්න පුළුවන් කවත් අනුජඩ කියන්න පුළුවන් ඊළඟට ශෂිනීට ඒ වගේ දෙනකොට කීයද තව කවුද ඉන්නේ ජානකී ඉන්නෝනේ එයාත් භාවනාව හරියට යන්නේ නැහැ එහෙම කර කරගෙන ඉන්න ඒකාග්‍රතාවය මත සම්මාදිය මදිය කිසි. ඉස්තර හොඳට භාවනා කරා දැන් ඒක යන්නේ නැහැ හරියට. මොකක් හරි අවුලක් තියෙනවා. <coughs> මම කිව්වේ වාර්තා දානයි. ඉතින් තව ඉතින් දෙතුන් දිනක් ඉන්න භාවනා හොඳට කරනයි. අනිත් අය නිශ්චලතාවයට ඇවිල්ලා අර ධර්මතා ටික සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙලා මොකද අපි දැන් මේ කරන භාවනාවේ තියෙන විශේෂත්වය තමයි අපි දැන් හරියටම විපස්සනාවට මනේ කරන්නේ. එහෙමයි ඒකමනේ. එතකොට ඇත්තටම ඒකාගත ඇත්තටම ආපු ගමන් කෙලින්ම ආව නාම රූප පරිච්ඡේදයට යනවා නිකම්. වෙලා ඉවරයි. දැන් රූප පරිච්ඡේදය කියන එක හරි ලේසියෙන් ගන්න පුළුවන් අපි මේ භාවනා ක්‍රමයේ තුල. නමුත් එන්නේ නැත්නම් මොකද අර අපි අර වචනේ වරද්දගෙන තින්නේ. නිශ්චලතාවයට සමාධිය කියලා දාන්නේ. ඒක තමයි මම අද ගිය සතියේ ඒක නිවැරදි කරේ. මොකද සමාධිය ආපු ගමන් මේ තනුජටත් එහෙම ටිකක් කාලයක් ගියා නාම රූප පරිච්ඡේද සම්පූර්ණ කරන්න. එයා ඉතින් වෙන වංගුවක් ගහලා ඒක කරගත්තේ. <laughs> අද වෙන එකක් කරලා දැන් ඒ නාම රූප පරිච්ඡේද අත්දැකීම දැන් යාට ලැබෙනවා. මේ වෙනවා. ඒ කියන්නේ කලින් එක අර මම කීප වෙලාවේදී ඒක වෙලා තියෙනවා. දෙන්න දැන් ඒක වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අයට හරියට සමාධිය ආවනම් අර කලින් අර පිම්බීම හැකිලිම භාවනා කරපු පාසිකාව මතක නේද කොහොමද එයාගේ නම? නදීෂානි සිල්ලි. එයාගේ ඔව් කමටහවත දෙක දෙකකින් දෙකෙන් කරා. ඕගොල්ලෝ දැන් කමටහවත 80ක් විතර දාලා 100ක් විතර දාලා කරන එක එයා වර්තා දෙකකින් කරනවා. ඉතින් ඒකයි අපේ භාවනායේ තියෙන විශේෂත්වය තමයි ඒක අර මම කියලත් නැහනේ නාම රූප පරිච්ඡේදය ගැන වචනයක් කියන්නේත් නේ. තවද අත්දැකීම ලැබෙනවා. ඒක එන්න අපේ අර නිවැරදි සමාධිය වඩන්න. එහෙමයි. සමාධිය නිශ්චල ගන්න. මනස නිශ්චල භාවයකට පත් වෙන එක අර ඥාරම හම්දුරන්ගේ මම අර එදා අර කිව්වේ මතක නේද? එයා මේක යන්න ඕන විදිය දැන් මට තේරෙනවා. මනස නිශ්චල වෙන්න ඕන විදිය මට තේරෙනවා. ඒකයි කියන්න ඕනද? ඒක තමයි ඒක සම්පූර්ණ භාවනාවයි. දැන් මේ වගේ අත්දැකීම් අරෝෂාගේ කමටහවර තමයි තියෙන්නේ. කියන්නේ භාවනාව හරියට අර ටර්නින් පොයින්ට් එකනේ අපි කියන්නේ. ඒ තියෙන පස්වෙනි එයාගේ 1983 පළවෙනි මාසේ 11 වෙනිදා. සංවේදී තුලණයකින් යොත් මේ උතුම් ගමන් මාර්ගයේ යාමට මට උපදෙස් දීම ගැන මම නැවත වතාවක් ඔබ වහන්සේට ස්තුති කරනවා. දැන් මේ මොකද්ද ඒ කියන්නේ? යතරම හම්දුරට ස්තුති. ඒ කියන්නේ ඒ අයියේ මට ඒව දැනෙන දේ. මේ සංවේදී තුලණයකින් යොත්. අර මං ඒ කියපො මේ මේක. හ්ම්. ළමයි එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කියන දැන් බලන්න පස්සේ කමටාවර්ත ඇරෙත සංවේදී කියන්නේ මේ තුලනාත්මකව දැන් යන්න ඕනේ මේක දැන් අවුස්ස ගන්න හොඳ නැහැ එතකොට ඒ ගමන ගැන යාර සද්දාවක් උපදෙලා තියෙනනේ ඒකනේ කියන්නේ තුලට මේ උතුම් ගමන් මාර්ගේ යෑමට මට උපදෙස් දීම ගැන දැන් මෙයා බෞද්ධෙක් ඉන්නේ මෙයා කතෝලිකෙක් හරිද බෞද්ධෙක් ගලත් බෑ මෙයාට අටකොරනේ හාමුදුරුවෝ තමයි මේක සිංහල ට්‍රාන්ස්ලේට් කරන්නේ ඉතින් දැන් තේරෙනවද සද්දාව ඇතිලා තියෙනවනේ ඉතින්. ඒ ඔදපු වීරයට සද්දාව ඇතිලා තියෙන මනසේ තුලනේ. ඕගොල්ලෝ මනසේ තුලනේ අඳුරගන්නේ නැහැ භාවනාව. මෙහි කරන භාවනාව. වහන්සේට ස්තුති කරමි. මට දැන් කාරණා වැටහිතයි සිතේ. දැන් දන්නව මොකද්ද කතන්දරේ. කාරණා වැටහිතයි කියන්නේ භාවනා කරන්න ඕන විදිය සහ දෛනික ජීවිතය කොහොමද තියාගන්න ඕන කියන්නේ. භාවනාවට ගැලපෙනවා. සිතේ සංසුන් බව හා සැහැල්ලු බව ඉක්මවා යන තරමට වීරය නොයදී යුතුය. මනසේ සංසුන් බව මනසේ නිශ්චලතාවය. ඒ වායේ සමතුලනය සොයාගත යුතුය. ඔබ වහන්සේට මා ලියු පරිදි හිටි හිටි උස්ම ඇල්ලීම සෑම විටම සිදුවන්නේ භාවනාවේ මුල් පැය තුලදී. ඉක්බිතිව කය ඉක්බිතිව සිතසා කය සැහැල්ලු පසු ඊටාම හොඳ නිින්දක දීමෙන් සැනසීමක් විශ්‍රාමයක් හා සංසුන් බවක් හටගනී. දැක්කනේ. <laughs> දැන් 1983 ආපු භාවනාවක් දැන්. අද කරත් ඕකම නේද ඉන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අර තුලනාත්මක ජීවිතය ඔයගලන්ට හදාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ භාවනාවට. ගැළපෙන්නේ තියෙන්නේ. එහෙමයි. යන්න ඕන මාර්ගය හදාගත්තේ නැති එක නේ වැරද්ද තියෙන්නේ නැත්නම් භාවනා අධ්‍යක්ීම ඔය ඔය 2024 නෙමෙයි කවදාවත් කවදද වෙන්නේ නේ 2048 නේ 48 <laughs> කරත් ඕකම තමයි ඉන්නේ ලංකා දියුණු රාජ්‍යයක් එන්නේ කියලා 48 නේ නේද 48 <laughs> ඒක අවුරුදු 3000 දී කරා. එන්නේ ඕක තමයි. ඒක නිසා අර සංවේදී තුලනාත්මක ජීවිතය ගොඩනගා ගත්තේ නැති එකේ වැරද්ද තමයි ඔයගොල්ලෝ පනිෂ්මන්ට් එක තමයි ඔයගොල්ලෝ කන්නේ. කර්ම විපාක. සමහරව ඒක කමටහත 100කින් කරනවා, සමහරව කමටහත 2කින් කරනවා, සමහරව 5න් කරනවා. අමාරුන්ට ජීවිත කාලේ භාවනා කරත් ඒක අදාගන්න බෑ. භාවනාවට ගැළපෙන විදිහට ජීවිතේ ගොඩනගා ගන්න බෑ. හරි ප්‍රශ්නේ තියෙන්නේ. යදී නම් අදිෂ්ඨාන කරගන්න මම මේ මේ වෙන කරගන්න. උපාසක අම්මන්ඩි නෙමෙයි උපාසිකාව බාරවත් වෙනවා. අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හොඳයි එහෙනම් අපි අදිෂ්ඨාන නතර කරමු නේද? නම් ටික වෙලාසේ නතර පුළුවන් වුණා. මොනවත් නැහැ නේද දැනගන්න කාටවත් නැහැ. දැන් එහෙනම් අපි අද ඉරුදින සමූහ භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. අද මේ අත්පත් කරගත්තා වූ භාවනා කුසලයේ සහ ධර්ම දාන කුසලයේ ට කැමැති එයින් සතුටටපත් වෙන සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අපි මේක පුණ්‍යානුමෝදනා සිදු කරනවා. තව තවත් සතුටින් සතුටටපත් වෙලා වුණොත් තමන්ගේ කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඇති කරගෙන ඕන්ට සමාධිය, ප්‍රඥාව උපදවා ගන්න මේ කරගත්තා <clears throat> මේ අද ශ්‍රවණය කරව ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. නම නමේ මිය යෝගියා වූ යම් කිසි මළගේ ඥාති, പ്രേත මළගේ ඥාති, හිති මිත්‍රාදීන් සිටීනම් අද මේ කරගත්තා වූ ධර්ම දානි කුසලය සහ භාවනා කුසලයේ පිහිටෙන් ඔවුන්ට ඒ අනුමෝදන් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබී සුගතිගාමී ලබ ගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සුගතිගාමී ආත්ම භාවය ඥාන මිත්‍ර සම්පත්තිය ලැබිලා උතුම්ම චතුරාර්ය සත්‍ය ලැබ ගන්න තමන්ගේ මළගිය ප්‍රේත ඥාතීන්ට හැකියාව කියලා ප්‍රාර්ථනා අද මේ භාවනා වැඩසටහන මෙතනින් સમાප්ත කරනවා. සීලම් දිනාට Thank you. නිරෝගී සුවය සහ උතුම්ව චතුරාර්ය සත්‍ය ප්‍රාර්ථනා කරමි. අද මේ වැඩසටහන මෙතනින් સમાપ્ત කරමු. නිරුත්තායි පේරාණං ආගතම් පරිපාටියා සද්දා සද්දා සරණයි. සරණයි Terima kasih.